පින්වත්නි දැන් ඔබට මතකද අපි මෙතෙක් වෙලා ඉගෙනගත්තු පටිච්ච සමුප්පාද ධර්මයේ ඉගෙනගත්තු ආකාරය අපි මේ උදේ සිට තාව ඉගෙන ගනිමින් සිටින්නේ මහා නිදාන සූත්‍රය නිදාන කියන වචනේ දැන් තියෙන වචන දෙකක් නිදාන නිදාන කියන්නේ තැම්පත් කරන එකට නිදාන කියන්නේ නිකන් දායන් මූලික කාරණේ. මොකද්ද මේකට නිදාන කියලා? ඒ අහන්නේ අපි රෝග නිදානය කියලා කියන්නේ. ඒ කියන්නේ රෝගේ හටගන්න හේතු වෙච්ච මූලික කර්ම. එතකොට මෙතන තියෙන තියාර්ථය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජරා මරණ හටගන්නේ මක් නිසාද? ඉපදීම නිසාමයි. ඉපදීම හටගන්නේ භවය නිසාමයි. භවය හටගන්නේ උපාදාන නිසාමයි. උපාදාන හටගන්නේ තණ්හාව නිසාමයි. තණ්හාව හටගන්නේ විදීම නිසාමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා තණ්හාව නිසා එක එක්කෙනාගේ ජීවිතවල පෞද්ගලිකව උපතක් කරා යන්න සසරක් හැදෙන අතරේ සමාජ අර්බුදයකුත් හැදෙන. එක එක්කෙනාගේ ජීවිතවල සංසාර ගමනක් හැදෙනවා වගේම සමාජ අර්බුදයකුත් හැදෙනවා. මේක කියන බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම ආනන්දය වේදනම් පටිච්ච තණ්හා තණ්හාව තියෙන්නේ විඳීම නිසා මේ විඳින දේට ආසා කරනවා. තණ්හම් පටිච්ච පරියෝසන. තණ්හම් පටිච්ච පරියේසන. තෘෂ්ණාව නිසා පටිච්ච කියන නිසා තෘෂ්ණාව නිසා සොයන්න ගන්නවා. හොයන්න පටන් ගන්නවා. එයාට ආස කරන දේවල්. එයාට සැප වින්දනේ ලබා දෙන්න පුළුවන් දේවල් සොයන්න පටන් ගන්නවා. තණ්හම් පටිච්ච පරියේසන. ආසාව නිසා ආස කරන දේ සොයන්න පටන් ගන්නවා. පරිේශනම් පටිච්ච ලාභෝ සොයන්නාට සම්භවේ. ඔව් මේ සොයන්න පටන් ගැනීම නිසා ලැබෙනවා. ලාභම් පටිච්ච විනිච්ඡයෝ ලැබුණට පස්සේ ඒ ලැබීම නිසා ඒ ලැබිච්ච දේ විනිශ්චය කරනවා මේ කාර්ය වටිනවා. හරියගේ කාලයකට හොයාගන්න නැති එකක් මේ මට හම්බ වුණේ. මට හම්බෙච්ච දේ තමයි ලස්සනම දේ. හරියට හම්බෙච්ච ගැටයි. මෙය මොනවද මේ විනිශ්චය? මේ විදිහට විනිශ්චය කරනවා. විනිශ්චය කළා විනිශ්චයම් පටිච්ච චන්දරාගෝ. ඒ විදිහට තමයි මේ හම්බෙච්ච දේ ගැන තමන් කල්පනා කරන්න පටන් ගැනීම නිසා ඒ විදියට මොකද වෙන්නේ? ආසාවෙන් බැඳෙනවා ඒකට. ආසාවෙන් බැඳෙනවා. ඒ දැන් දැන් අපි ගත්තොත් එහෙම දැන් දැන් නම් ඉතින් ඊට වඩා එක්තරා මට්ටමක මිනිස්සු දැන් ටිකක් දියුණුයි කියලා කියන්න පුළුවන් අපිට මේ ධර්මයේ දැන් ඇහෙනවා මේ ලෝකෙ මිනිස්සු විනාශ වෙනවා තේරෙනවනේ අපි පොඩි කාලේ අහලා තියෙන මීට වඩා වෙනස්. ඒ කියන්නේ ආච්චිට වයස 100යි. හැරමිටික ගහ යනවා හිමීට බලන උඩ ගස්වල. මොනවද මේ කරන්නේ? ගෙඩි ගණන් කරනවා. ආච්චි ආ ඒක තන්නම් පඩිති ඔන්න ගස්කොලන් වැව්වා. වවලා ඊට පස්සේ මොකද කරන්නේ? පොල් ගෙඩි ගණන් ආ මේ මේ වල්ලි 15යි. ආරකේ 10යි. මේ මොනවද කරන්නේ? ලාභම් පටිච්ච විනිශ්චය. විනිශ්චය කරනවා. විනිශ්චයම් පටිච්ච චන්ද්‍රාගෝ මේ විනිශ්චය කරන නිසා මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. චන්ද්‍රාගම් පටිච්ච අජ්ජෝසානං. අජ්ජෝසානං කියන්නේ ඇතුළට බැස ගන්න. එතකොට මේ චන්ද්‍රාගය ඇතුණාට පස්සේ ඒක සිත ඇතුළට බැස ගන්නවා මගේ දේ මේ මෙතන තියෙනවා. මේ මෙතන මගේ දේ තියෙනවා. හිත ඇතුළට ඒක බැස ගන්නවා. අජ්ජෝසානම් පටිච්ච පරිග්ගහෝ ඒක බැසගත්සට පස්සේ ඒක තමන් හිතින් වැළඳ ගන්නවා. ඒ බැසගත්සට පස්සේ ඒක මගේ දෙයක් කියලා සිතින් වැළඳ ගන්නවා. එතකොට මේ වැළඳ ගන්නේ පොල් ගෙඩි විතරද? නෑ දරුවන්ව ස්වාමියාව බිරිඳව කනකර ආයිත්තන් මිල මුදල් වතු පිටි ගේ දොරවල් මේ යාගේ ලෝකෙනේ නේද කෙනෙක් සතුට වෙවි ඉන්න ලෝකෙ. එයා හා එයා ගොඩනගාගත්ත ලෝකෙ. ඒක එයා වැළඳ ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පරිග්‍රහ කියන්නේ වැළඳ ගන්නවා. ආසාවෙන් වැළඳ ගන්නවා. ඒකට කියනවා පරිග්‍රහ. එතකොට පරිග්‍රහ පටිච්ච මච්චරිය. ඊට පස්සේ යාට ඇති වෙනවා මසුරුකමක් ඇති වෙනවා මේ දේවල් කාටවත් දෙන්නේ නෑ මම. කාටවත් පරිහරණය කරන්න හොඳට බලන්න ඔය පාර යනකොට පරණ ගෙවල් වලට වෙලා තියෙන දේ පරම්පරා දෙකක් තුනක් යනකොට ඒකේ අඳුර වෙලා යනවා බලන්න ওই පාර යනකොට ওই පරණ වලව එහෙම දැකලා නැද්ද? පරම්පරා දෙකක් තුනක් යනකොට අර සිරියාව ඉවරයි. ඊට පස්සේ ඒක වල් වැදිනවා. ගස් කොළන් වැවෙනවා. අන්තිමට ඩිගවල් අතර ළමයි ඔක්කොම යනවා. ඉන්න හිතෙන්නේ නැහැ එතකොට. ඇයි හේතුව? අර මරිච්ච අය ඇවිල්ලා ඉවයි පදිංචි වෙලා. ඊට පස්සේ හොඳට බලන්න අර පරණ ගෙවල් පාළු වෙලා තාප්ප කඩා වැටිලා ඔය දූවිලි බැඳි බැඳි අර සෙවල බැඳි බැඳි තියෙන දැකලා නැද්ද එහෙම ගෙවල් ඊට පස්සේ සමහරවිට මේ අපි මහප්පලෑ ගෙවල් අර පරම්පරාය ගෙවල් අපි අතෑරියා අතෑර හේතු හොයන්න බෑ හිතෙන්නේ අපිට එතකොට ඒගොල්ලන් හිතනවා වෙන ඉඩම් අරගෙන යන්න අන්තිමට මොකද වෙන්නේ අර ගොල්ලෝ ඇවිල්ලා ඒක මගේ මගේ කියාගෙන වෙනදගෙන මහපොළට ආස කරලා පොළොවේම ආශ්‍රයට බහිනවා බහිරු වෙලා ඒක තමයි අන්තිමට මේකේ තියෙනවා මච්චරියන් මසුරුකමක් තියෙන ලොකු මච්චරියන් මච්චරියන් පටිච්ච ආරක්කෝ ඒ මසුරුකම නිසා යා හිතනවා මේක මම ආරක්ෂා කරන්න ඕන මේක මං ආරක්ෂා කරන්න ඕන කියලා ඊට පස්සේ ඒක යා ආරක්ෂා කරන්න ඒක කල්පනා කරනවා ආරක්කම් ආරක්කාධිකරණං පටිච්ච ලස්සන වචන පාවිච්චි කරලා තියෙනවා. එතන අධිකරණ කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. ආරක් අධිකරණ කියන වචනේ තේරුම අර්බුදේ. එතකොට පාලියේ අධිකරණ කියන වචනේ තේරුම අර්බුදේ. එතකොට ආරක්කාධිකරණම් පටිච්ච ආරක්ෂාව ඇති කරන්න ගිහිල්ලා ඇති වෙච්ච මානසික අර්බුදේ නිසා දණ්ඩාදාන දඩමුගුරු ගන්නවා සත්තාදාන අව්‍යායුධ ගන්නවා. කලහ කෝලාහල ඇති කර ගන්නවා. විග්ඝහ සම්දු සරෝල ඇති කර ගන්නවා. විවාද විවාද ඇති කර ගන්නවා. තුවන් තුවන් ඊට පස්සේ තෝතොපි කියලා කතා කරනවා. පේසුන්‍ය කේලාන් කියනවා. මුසාවාද බොරු කියනවා. අනේකී පාපක අකුසල ධම්මා සම්භවಂತಿ නොයේ පවිතු අකුසල ධර්මයන් හට ගන්නවා. නොඑක් පවිතු අකුසල ධර්මයන් හට ගන්නවා. ඒතර මේකට හේතුව මොකද්ද? මේක මුල මොකද්ද? තණ්හාව. තණ්හාව මේකට මේ දීපේටි කතාවක් නෑ හරියට මේ ධර්මය ඇල්ලුවේ නැත්තම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දැන් මේ ආරක්ෂාව පිළිබඳව ඇති වුණු අර්බුදයේදී දඬුමුගුරු ගැනීම, කලකෝලාහල, වාද විවාද, අසභ්‍ය වචන කතාව, කේලාම් කීම්, බොරු ආදී අනේක අකුසල් හට ගන්නවා කියලා කිව්වද ඒක කිව්වේ මේ නිසා කියලා. ආරක්ෂාවක් ඇති කරගන්න ඕනි. මට මේ අසවල්දී රකින්න ඕනි කියන අදහසක් යා තුළ සම්පූර්ණයෙන්ම නැත්තම් කිසිසේත්ම නැත්තම් අවියායුධ ගැනීමක් ඕනේ ඇති වෙනවද කියලා අහනවා. දඬුමුගුරු ගැනීමක් ඇති වෙනවද කියලා අහනවා. කලකෝලාල හට ගන්නවද කියලා අහනවා. අර්බුද හට ගන්නවද කියලා අහනවා. වාදිවාද හට ගන්නවද කියලා අහනවා. කේලම් බොරු හට ගන්නවද? ඒ මොකොත් හටගන්නේ නැහැ කියනවා. එහෙනම් මේ ඔක්කොම හටගන්නේ ආරක්ෂාව පිළිබඳ අර්බුදය ඇවිල්ලා කියනවා. ආර මට මේක රැක ගන්න ඕන රැක ගන්න ඕන කියලා අදහසක් එනවද කියලා අහනවා ඒකට මසුරු කමක් නැත්තම් මසුරු කම නිසා කියනවා ඒක ඇති වෙන්නේ දැන් එහෙමනම් අපිට අපිට හොඳට හඳුනා ගන්න වෙනවා අපිට මේ යුතුයකම වේසිනුත් මසුරුකම එන්න පුළුවන් මසුරුකම් අපිට ලැබිච්ච දේවල් පරිසම් කරන්න ඕනේ කියලා සමහරු ලැබෙන හැම දෙයක්ම හංගනවා. කබඩ් එකේ දාලා හංගනවා. අන්තිමට ඒවා පස් විලා යනකම්ම පරිසම් කරනවා. මම මේක දන්න කෙනෙක් ඉන්නවා මේ මේ ආහඳුරු කෙනෙක්. ඒ ආහඳුරන් හම්බෙන හැම පිරිකරක්ම අපේ මේ මිනිස්සු බොහොම ශ්‍රද්ධාවෙන් දින දේවල් පරිසම් කරන්න ඕන කියලා දැන් මසුරු කම ඇවිල්ලා තියෙන මොන වෙසෙන්නේ? පරිසම් කරන්න ඕන කියන වෙසෙන්නේ. හැම විස්කෝසි පැකට් එකක්ම ගිහිල්ලා හංගනවා. ඊට පස්සේ දැන් හම්බ වෙන විස්කෝසි දැන් ගොඩ ගහලා තිනවා කබඩ් එක ඇතුලේ. දැන් ඉතින් හදිස්සියේදී ගන්නේ යටම යට විස්කෝසි පෙට්ටියේ ගන්න. ගත්තාම ඒක පස් වෙලා. ඊරවසේ ඊට දාන මෙන්න ළමයිනේ කන්න. අර කවදාවත් එතකොට හොඳ රහා විස්කෝතුවක් කන්න හම්බ වෙන්නේ නැහැ. ඒ මොකද විපරිසම් කරනවා. එතකොට දැන් බලන්න මේ පරිසම් කරනවා කියන වේසින් පවා මසුරුකම එන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට ඒක හරියටම තේරෙන්නේ නැහැ මේවා. නුවණ තියෙන එක්කෙනා හරියට ඒක හසුරව ගන්න ඕනේ. හොඳට තේරුම් අරගෙන මනස. ඊට පස්සේ අහනවා බුදුරජාන් වහන්සේ ආනන්ද හඳුරෙන් අහනවා ආනන්දේ මසුරුකමක් නැත්තම් නෑ. පරිස්සම් මසුරුකම කියන එක සම්පූර්ණයෙන්ම නැත්තරම නැත්තම් මේ පරිස්සම් කරන්න ඕනේ කියලා අ르බුදයක් හට ගන්නවා. බලන්න බුදුරජාණන් වහන්සේට 54 කෝටියක් වේදන් කළා දෙවුරන් විහිර හැදුවා. ඊළඟට 27 කෝටියක් වේදන් කළා පූර්වාරාමය හැදුවා. එතකොට මේ ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන බලන්න මේ නිකලෙස් හිත රහතන් වහන්සේලා උන්වහන්සේලා මේ ජීවත් වෙන්නේ කොහොමද? ඈ? උයුන් ජන්ති සති මන්තු නනිකීති රමන්තිතේ සිහිනුව නැති රහතන් වහන්සේලා නනිකේති රමන්තිතේ නිකේතේ කියන්නේ වාසස්ථානය වාසස්ථානයට ආස කරන්නේ ඒකෙන් සතුටු වෙන්නේ හංසාව පල්ලලං හිට්වා ඕක මොහකං ජාන්තිතේ උන්වහන්සලා යනවා කියනවා යනකට විල අතහැර යන හංසයෝ වගේ දැන් බලන්න මොකුවත් නැති සිත මසුරුකම නැති සිටි හැටි එතකොට මේ වගේ හොඳ ලස්සන කතාවක් තියෙන එක එක ස්වාමීන් වහන්සේලා දෙනම අනුරාධපුරේ. එක ස්වාමීන් වහන්සේ නමක් හිටිය යාළු. ඒ ස්වාමීන් වහන්සේගේ තව යාළුවෙක් හිටියා. ඉතින් යාළු ස්වාමීන් වහන්සේ බලන්න මිත්‍ර ස්වාමීන් වහන්සේ බලන්න ඕනේ කියලා අනුරාධපුරේට වැඩියා. අනුරාධපුරේට වැඩලා ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කළා දැන් බැලුවතින් විශේෂයෙන්ම කියලා හවසට බලාගෙන හිටියා දිලුම් ඉස්ම කෙනේ කියලා. නෑ බලාගෙන ඉත මොනවා හරි හොඳ ප්‍රණීත ජූස් වර්ග මිනිස්සු දැන් ගිනේවි. නෑ. ඊට පස්සේ තුන නෑ දැන් පූජාවෙන් පස්සේ නම් මොනවා හරි එන ඇති. පූජාවෙන් පස්සේ බලාගෙන හිටිය හවස වන්දනාවෙන් පස්සේ මිනිස්සු ගියා. නෑ දෙලුණුත් නෑ. මේ ඇපල් ජූස් නෑ. මුකුත් නෑ. මේ මොකෝ දැන් මේ හාමුදුරු කල්පනා කරනවා. යාළුවා දැන් බලන්නත් ඇවිල්ලා නෙවෙයි යාළුවානේ. යාළුවා මොකද මේ එහෙනම් උදේට මොන හරි ප්‍රණීත කැඳ කැඳක් හදලා ඇති. උදේ පාන්දරින් නැගිටලා බලන් හිටියා. කැඳක් නැහැ. ඊට පස්සේ හතට විතර කිව්වා අර අර ඒ නිත්‍ය නිවාසික ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා එහෙනම් පින්වත් ස්වාමීන් වහන්සේ අපි දැන් පින්න පාති වඩිමු කිව්වා. පින්න පාතිවිල දැන් කල්පනා කළේ දැන් මම ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් කාලෙකින් දැකපු යාළු නමක් නිසා දැන් දායකින්ට දැනුම් දීලා දැන් ප්‍රණීතේව හදලා ඇති දැන් දැන් හදලා ඇති දී කිරි හදලා ඇති වෙල්ල වැහුම් හදලා ඇති දැන් කල්පනා කරනවා දැන් දැන් ඉතින් යනවා පින්න පාත යනවා දැන් මෙයා මේව හදලා ඇති කුරක්කම් පිට්ටු හදලා ඇති දැන් අනේ ලුණු කැඳ හම්බුනේ ඊට පස්සේ දැන් ඉතින් අර නේවාසික ස්වාමීන් වහන්සේ අර යාළු ස්වාමීන් වහන්සේට කිව්වා ආයි පුතුනේ එහෙනම් දැන් අපි ගහකට ගිහිල්ලා මේක බලමු. වළඳල ඉවරලා ඉව ස්වාමීනි හැමදැම් මෙහෙමද කියලා. හැමදැම් මෙහෙම තමයි කියන්නේ. අනේ එහෙනම් මං ඉන්න දිහාවට වඩින්නකෝ මීට වඩා හොඳට දානමාන ටිකක් වළඳලා ඉන්න පුළුවන් නේ කියලා කිව්ව යන්න ගමන්. එහෙනම් යන් කිව්වා. මේ ගම යන්න මම හරි කිව්වා. ඈ එතකොට උපහාසයේ විහාරයේ බඩමුට්ටු නැද්ද පරිසම් කරන්න කියලා ඇහුවා. නෑ මුකුත් නෑ ඒක සංගීක දිවල දැන් මම වෙනකට ඔක්කොම හරි ගස්සලා ආවේ. මගේ දෙයක් නෑ කිව්වා. ඊට පස්සේ ඉතින් අනේ බෑ කිව්වා මට දැන් ආගන්තුක. යයි කියලා. ඇයි මගේ මල්ල එහෙ කිව්වා. මගේ හිඳි ගුලාව එහෙ කිව්වා. මගේ තෙල් කලෙත් එහෙ කිව්වා. ඇයිව මේ එක දවසකට නවතින්න ආපු උභාසි මෙච්චර බඩු ගොඩක් අල්ලගෙන ඉන්නවද කියලා. බලන්න එතකොට මේ අතහැරීම කියන එක එක එක්කෙනාගේ ජීවිතවල තියෙන ආකාරය. ඒ නිසා මේ මසුරුකම කියන එක තිබුණොත් තමයි මේ පරිස්සම් කරන්න ඕනේ කියන එක එනවා මසුරුකම නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මසුරුකම් මෙන්න මොකක් නිසාද කියලා. මසුරු කමේ ඉන්නේ. ඒ කියන්නේ මේක වෙන කෙනෙකුට ලැබෙනවට කැමති නැහැ. ඒක තමයි මසුරුකම. මසුරුකම එන්නේ මොකෙන්ද? පරිග්‍රහං පටිච්ච මච්චරියං. පරිග්‍රහ කියලා කියන්නේ ආදරයෙන් වැළඳ ගැනීම. ආශාවෙන් වැළඳ ගැනීම. ඒකට කියනවා පරිග්‍රහ. ඒක ආච්චි කෙනෙක් හිටියේ ආච්චිට තිබිච්ච රත්තරන් කරාබු ජෝඩුවයි වලලු දෙකයි චේන් එකයි පැන්ඩන් එකයි ලේන්ස් එක ගැට ගහ ගන්නවා ආච්චි හැම තැනම යනකොට මේක පරිසම් කරගන්නවා අනේ මට මේ પરම්පරාවෙන් ලැබිච්ච එක මම මේක ආරක්ෂා කරන්න ඕනේ දැන් ලැබිලා තියෙන ආච්චි ගොළුවට ගිහින් තියෙන කොහොමද මේක? පරම්පරාවේ මට හම්බෙච්ච එක ආරක්ෂා දැන් දරුවෙකුට දෙන්නේත් නැහැ. දැන් මේ ආච්චි තුල තියෙන මසුරුකමක් කියලා ආච්චි දන්නේ. දැන් බලන්න ආදරයෙන් වැළඳ ගැනීම පරිග්‍රහ. පරිග්‍රහය නිසා තමයි මසුරුකම එන්නේ. පරිග්‍රහම් පරිච්ච මච්චරියම්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුනගනවා ආනන්දේ මේ ආශාවෙන් වැළඳ ගැනීම කියන එකක් යම්කිසි දෙයකට නැත්තම් මසුරුකමක් ඇති වේවිද කියලා අහනවා. ස්වාමිනී නෑ කියන. එහෙනම් ඒකට හේතුව මතක තියාගන්න කියන ආදරයෙන් වැළඳ ගැනීම කියන. ඒතර යම් කිසි දෙයකට ආදරයෙන් ආසාවෙන් වැළඳ ගන්න නම් ඒ දේ කෙරෙහි හිත බැස ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ආනවා ආනන්දය යම් කිසි දෙයකට හිත බැසගත්තේ නැත්තම් ඒ ඒ කෙරෙහි ආදරයෙන් වැළඳ ගැනීමක් තියනවාද කියලා අහන. තියනවාද? නැහැ කියන්නේ. ඊර්වසි බුදුරජාණන් වහන්සේ අහනවා හිත දැසගන්නේ මොකද යම් කිසි දෙයකට? චන්ද්‍රාගය නිසා. චන්ද්‍රාගය කියන්නේ කැමැත්තෙන් ඇලීම නිසා තමයි ඒකේ හිත බැසගන්නේ. ඉතින් ඒකට විශාල දේවල් වලට ඇලින්නේ ඕනේ නේ. එහෙම එකක් නෑ. දැන් අපි ඇලෙන දේවල් අපිට මොකද්ද කියලා හොයන්න බෑ. මිනිස්සු හැටියට සමහරට අපි ඇලෙනවා එක එක සත්තු ඇලෙනවා එක එක දේවල් වලට නේ. අපි ඇලෙන්නේ සත්තු ඇලෙනවා මහා හිරිකිත දේවල් වලට. අසූචි වලට ඇලෙනවනේ සත්තු. සමහර දවසට ඔබ දැකලා ඇති මේ සමහර ලොකු කුරුමිණි ඉන්නවා. අසූචි වලින් හදාගන්නවා ලොකු ලොකු අසූචි බෝල. බදාගෙන තල්ලු කරගෙන යනවා. දැකලා තියෙනවද? මගේ මගේ කියාගෙන තල්ලු කරගෙන යනවා. අපිට දැක්කට ඒක ඊයා කියලා අපි හිතනවා. නමුත් කුරුමිනියා වෙන සතා එයාගේ ලෝකේ. ඒතර බලන්න මේ ඒ එක එක්කෙනාගේ ජීවිතවලට සකස් වෙන ආකාරය. චන්දරාගය ඇති වෙන්නමක් නිසාද? විනිච්ඡයම් පටිච්ච චන්දරාගෝ චන්දරාගය තියෙනමක් නිසාද? විනිශ්චය නිසා. විනිශ්චය කිව්වේ එයා ඒකේ ගුණාගුණ විමසනවා. කල්පනා කරනවා. ගුණාගුණ කල්පනා කරනකොට මොකද වෙන්නේ? එයාගේ හිතට එන ඡාය. දැන් මේ කාලේ මේක මෙච්චර වටිනවා. අච්චර වටිනවා. කීක දැන් මේ වටිනාකම විනිශ්චය කරනවා. එහෙම කරන්න කරන්න මොකද යාට වෙන්නේ? එයාගේ සිතේකේ ඒකේ බැසගම්. දැන් ඒකනේ ඔබට මතක ඇති රට්ඨපාල ස්වාමින් වහන්සේ. රට්ඨපාල ස්වාමින් වහන්සේව සිවුරු අරව ගන්න කල්පනා කරන දිමාපියෝනේ. කල්පනා කරලා මොකද මේ දිමාපියෝ අර පැරණි බිරින්දාට කිව්වේ ඔව් ලස්සන ඇඳුමක් අඳින්න කිව්වා ගිහි කාලේ හිත බැඳිලා ගියා නම් යම් ඇඳුමකින් ආන් ඒක ඇඳගනින් කිව්වා. ඊට පස්සේ රත්තරන් රිදී ගොඩවල් ගැහුවා. දැන් රට්ටපාල මහරහතන් වහන්සේ ගෙදරට දානෙට වැඩියා. දැන් එහා පැත්ත මෙහා පැත්ත පේන්නේ රත්තරන් ගොඩ. ඊට පස්සේ මේ දැන් ගෙදරින් බල කරනවා මේ බලන්න මේ වාගේ වස්තුව මේ බලන්න මේ රත්තරන්ගොඩ මේ බලන්න රිදීගොඩ මේ කවුරු වෙනුවෙන්ද අපේ එකම පුතා නේද ඔයා කියලා අහනවා. එතකොට මේ අර බිරිඳ ඇහුවා ස්වාමීනි නුඹ වහන්සේ බඹසර රකින්නේ දිව්‍යාංගනාව පතාගෙනද කියලා ඇහුවා. මටත් උද ලස්සනයි පතාගෙනද කරන්න කියලා ඇහුවා. එතකොට මොකද්ද රත්පාල ස්වාමීන් වහන්සේ දීපු උත්තරේ? නැගණිය මං එහෙම පතන්නේ නැහැ කිව්වා. එතකොට එයා බලාපොරොත්තු වෙන්නේ නැගෙන කියන වචනේ නෙමෙයි සොඳුරී කියලා කියයි කියලා. කිවි මොකද්ද? නැගණී කිව්වා විතරයි ආර නෝන සිහිසන් නැතුව වැටුණා. අහෝ මට නැගණී කිව්වා කියලා. ඊරොස් දැන් මහා වදයක්. ඊට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ මොකද්ද කිව්වේ දෙමව්පියන්ට? කිව්වා මෑණියනි පියාණෙනි මම කියන්නද කියලා මේ රත්තරන් වලට කරන යෝජනාව. හොඳයි කියලා. ඌක් පුරවන්න කිව්ව ගෝණිවල. ආන් අර අචිරූති ගඟට ගිහින් දාන්න කිව්වා. එතකොට ඕගොල්ලන්ගේ ප්‍රශ්නෙත් ඉවරයි කියලා. මේකෙන් අපිට දැන් ඒක පේන්න දැන් යන්න ඕනේ සවැත් නුවර. කොච්චර අනිත්‍ය වෙලාද බලන්න. ඇයි අචිරූති ගඟ ගැලූ දිශාවෙන් නෙමෙයි දැන් ගලන්නේ. එයත් විනාශ වෙලා. දැන් නිකම්ම නිකම් මහා වනාන්තරයේ සහ දැන් ඉන්නේ මුස්ලිම් මිනිස්සු. මොනතරම් අනිත්‍ය වෙලා ගිහිල්ලද? ඒවට ආසා කරගෙන ආයිතිවාසිකම් කියාපු අයට වෙච්ච දෙයක් නෑ. ජයගත්තේ රට්ටපාල ස්වාමීන් වහන්සේ විතරයි. නමුත් අපිට මේක බැලූ බැලමට හොයන්න බෑ ජීවිතය ගැන දන්නේ නැති නිසා. ඒ නිසා චන්දරාගයට හේතුව මොකද්ද? විනිශ්චය. දැන් දෙමව්පිය විනිශ්චය කළේ කොහොමද මේ? ආ මේ මෙච්චර වටිනා මෙච්චර වටිනාකම දිහා බලලා ඒක දරුවා පහදී කියලා. දරුවාගේ මිනිස්සු උනේ මොකද්ද? මේක දුක හදන්න හේතු වෙන කාරණයක් කියලා. ආන්න නොවැළිච්ච හැටි. ඒක සැප ලබනවා කියලා හිතන්න හිතන්න චන්ද රාගය ඇති වෙනවා. විනිච්ඡයම් පටි චන්ද රාගය. ඒතර චන්ද රාගය ඇති වෙන හේතුව මොකද්ද? මිනිස්සු ඇති වෙන හේතුව මොකද්ද? ලාභය යමක් ලැබීම යමක් ලැබෙනකොට ඒ ලැබෙන දේ ගැන තමයි එයා විනිශ්චය කරන්න. ලැබෙන දේ ඔන්න අපි කියන සමිතියක් පිහිටුවා කිව්වා. සමිතියක් පිහිටෙවි. ඔන්න දැන් ওই සමිතියට කවුරු හරි පත් කළා. ඔන්න දැන් ඔයාලට මිනිස්සු ආධාර ගෙනත් දෙන. ඔන්න ලැබෙන. දැන් එයා හරියට නුවණින් මෙනෙහි කරේ නැත්නම් එයාට තෘෂ්ණාව හටගන්න බැරිද? හරිය අවුල් තියෙනවනේ බොහෝ සමිතිවල. ඇයි ඒ? ඒගොල්ලෝ ඊට පස්සේ ඒක අසාධාරණ විදියට යොදවන අර්බුද හට ගන්නවා පෞරැස් මේ නිසා මේ ලැබීම කියන එක නිසා තමයි විනිශ්චය තියෙන්නේ මේ ලෝකේ. ලාභම් පටිච්ච විනිච්ඡයම්. ලාභය ඇතිවීමක් නිසාද? පරියේෂණම් පටිච්ච ලාභෝ. සොයන්න පටන් ගැනීම නිසායි ලැබෙන්නේ. සොයන්න පටන් ගන්නේයි. තණ්හම් පටිච්ච පරියේෂණයි. තණ්හාව නිසා සොයන්න පටන් ගන්නවා. සොයන්න පටන් ගත්තාම ලැබෙනවා. ලැබෙනකොට ඒ ලැබිච්ච දේ ලැබිච්ච දේ විනිශ්චය කරනවා. විනිශ්චය කරනකොට චන්ද්‍රාගය හට ගන්නවා. චන්ද්‍රාගය හට ගන්නකොට ඒකේ සිට බැස ගන්නවා. ඒකේ සිට බැස ගන්නකොට ඒ බැස ගන්න දේ ආදරෙන් වැළඳ ගන්නවා. ආදරයෙන් වැළඳ ගන්නකොට මසුරුකම ඇති වෙනවා. මසුරුකම ඇති වුණාන් පස්සේ පරිසම් කරන්න ඕනේ කියලා හිතෙනවා. පරිසම් කරන්න ඕනේ කියලා හිතපු වෙලාවෙ ඉඳලා අර්බුදයක්. ඒක තමයි මේ ලෝකේ ඔබ අහලා ඇති මිනිස්සු මේ කොස් ගෙඩියට මිනි මරා ගන්නවා. වැටට මිනි මරා ගන්නවා. සමහර ගෙවල් වැටවල් හක්මන් කරන ඕන රැයට. දන්නවනේ. උදේ බලනකොට අඩියක් දෙකක් එහෙට මෙහෙට ඇවිදලා වැට. ඔව් රෑට රෑ දෙකක් 12ත් අතර සක්මන් කරනවා වැට. උදේට ගෙවලා අයිතිකාරය දන්නේ නැහැ වගේ ඉන්නවා. අහපැත්තේ කෙනා බයින්න පටන් ගන්නවා. මේ මොකද මේ ඊයේ තිබුණේ වැට මෙතන අද මෙතන වැට කියලා. එහෙම වෙන්නේ නැද්ද? ආ බලන්න. ඒතර මේ වෙන්නේ මොනවද මේ? අජ්ජෝසාම දැසගත්තට පස්සේ තෘෂ්ණාවෙන් පරිග්‍රහෝ අර මච්චරියෙන් පරිදි පරිග්‍රහ මසුරුකම නිසා ඔව් පරිග්‍රහය තියෙනවා මේ මේක මේ මේක මම ආයි නෑ මච්චරියෙන් පරිදි ආරක්කෝ මසුරුකම නිසා මේක රැක ගන්න ඕනේ කියේ කිය අනුංග දේත් ආරක්ෂා කරන්න කල්පනා කරනවා නොඒක දැන් මට හොඳට මතකයි අපි පොඩි කාලේ අපි හිටපු පළාත්වල වැටවල වලට වෙරන්ඩු මේ හිතේ හොඳ. හැමතැනම අන්තිමට මේ හැමදෑම අරගෙන යන්න වගේ. සදාකාලිකව මේ අරගෙන යන්න භවෙන් භවයට අවිල පදින්පිට ලීලා දීලා වගේ. එතන මේ අපි මේ ජීවත් වෙන්නේ తాවකාලිකවයි කියලා අවබෝධය ඇති වෙන්නේ නැති නිසා මේක වෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අවබෝධයක් තිබුණා නම් මිනිස්යන්ට ජීවත් වෙන්න හරීම පහසුයි. කරදරේ නැතුව සුවසේ ජීවත් වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තස්මාති ආනන්ද ඒසේව හේතු ආනන්දේ ඕකමයි හේතුව. ඒතන් නිදාන ඕකමයි නිදානය. ඒස සමුදයෝ ඕකමයි හට ගැනීම. ඒස පච්චයෝ මේකමයි ප්‍රත්‍යය. සෙවිල්ලට යදිදං තණ්හා. ඒ කියන්නේ තණ්හාව. ඉතිකෝ ආනන්ද ඉමේ දේ ධම්මා. ඒ කිව්වේ තණ්හා මුල් කරගෙන මේ සමාජ අර්බුදයක් තණ්හා මුල් කරගෙන තවන් තුල හට ගන්න අර්බුදයක්. මේ දෙකම වේදනාය ඒක සමෝසරණ දෙකම එකම මුලකින් කියලා මේක හැදිලා තියෙනවා. මොකද්ද? විඳීම. විඳීම නැමැති දේ නිසා කියලා මේක හට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඉතින් එයාට ඒක ඒකේ ඒ අර්බුදය කොටස්කාරයකනේ. ඊට පස්සේ යාට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. හැබැයි සමහර අය ඉන්නවා ධර්මයට ආපු අය. හරීම පුදුමයි. ඒගොල්ලන්ගේ ජීවිතේ ඒ ගත කරන ආකාරය. ඉච්ඡර ගුණ සම්පන්නව ජීවිත ගෙවන අය ගැන මම දන්නවා. එතකොට වේදනාව විඳීම ඇතිවන්නේ මක් නිසාද? ස්පර්ශය නිසා. විඳීම ඇතිවන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශයේ බුදුරජාණන් වහන්සේ තෝරා දෙනවා. චක්කු සම්පස්සු ඇසේ ස්පර්ශය. ඇසේ ස්පර්ශය කිව්වේ ඇසකුත් රූපත් විඥානයත් එකතු වීම. ඊළඟට කනත් ශබ්දත් විඥානයත් එකතු වීම කනේ ස්පර්ශයයි. නාසයත් ගඳ සුවඳ විඥානයත් එකතු වීම නාසයේ ස්පර්ශයයි. දිවත් රසත් විඥානයත් එකතු වීම දිවේ ස්පර්ශයයි. කායත් පහසත් විඥානයත් එකතු වීම කයේ ස්පර්ශයයි මනසත් අරමුණුත් විඥානයත් එකතු වීම මනසේ ස්පර්ශය. පින්වත්නි මේකේ තියෙන දැන් ওই තණ්හාවේ අර්බුදේ ස්පර්ශය ගැන කියන මට මතක් වුණේ මේක අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් සමහරුන්ගේ ජීවිතවලට මහ විශාල කරදරවලට භාජනය වෙන්න සිද්ධ වෙනවා. මට මේ ළඟදිත් හම්බුණා එක පුතෙක් තරුණ පුතෙක් තාත්තමලා. තාත්ත අරක්කු බොන්න හරිය ආසයි. ඉතින් මේ තාත්තා මරුණාට පස්සේ භූතෙක් වෙලා. දැන් පුතාගේ හිතට වැහෙනවා. දැන් හිතට වැහෙනවා කියලා සීසන් නැතුව වැහෙන්නේ නැහැ. පුතාට කෙනෙක් ඇවිල්ලා කියනවා නැගිටපන්. මෙයා නැගිටිනවා. ඵලයන් ලාච්චු ගාවට. කණින් සල්ලි ගන්නවා. ඵලයන් කඩේ යනවා. ගණින් බෝතලේ ගන්නවා. බීවි බොනවා. මට ඇවිල්ලා ඒ ළඟින් ඇවිල්ලා කතා කරන එකටත් ඇස් රතු වෙලා. මම එවන් පස්සේ කියනවා අනේ ස්වාමීනි මට වළක්ව ගන්න බෑ කවුද මට අන කරනවා කියනවා. බීපී බීපී කියලා. කවුද මේ කරන්නේ? තාත්තා. දමල්නර බීලා පෙරේතෙක් කියලා දැන් ඊට පස්සේ දැන් ළමයිගේ සිල්පද කඩනවා. දරුවන්ට ගුණ ධර්ම රකින්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟට කොහේ යයිද? නිරේ ඊට පස්සේ නිරේ ගිහිල්ලා තමයි ලෝදි රෝදිය බොන්න වෙනවා. නිරේ ගියාට පස්සේ පිපාසයි කියලා කෑ ගහනකොට මොකද කරන්නේ? අර නිරිසත්තු මොකද කරන්නේ? යකඩ අඬු දාලා කට දෙපැත්තට අරිනවා. අර ලෝදිය වක් කරන්නේ. ඒ ලෝදිය තමයි මේ බඩබකවල ඔක්කොම පුලුස්සාගෙන පිට වෙන්නේ ගුද මාර්ගය. බුද්ධ දේශනාවේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දැක්කා කියලා. ඒ නිසා අර හරියට දන්නේ නැත්නම් ඊළඟට ಗುಣධර්ම රකින්න හදනකොට ඒකට පුළුවන් තරම් බාධා කරනවා. මෙරිච්ච අය. සමහර මෙරිච්ච අය ඉන්නවා මේ ඒ මේ මේ ආශාවෙන් ඉඳලා තුස්තාවෙන් ඉඳලා මැරිලා තමාත් එක්කම ළඟින් යනවා යනකට. තමන් එක්ක යනවා. කඩේ යනකට මල්ලි බැහැලා යනවා. ඉතින් මල්ල බරයි. ඉතින් ඇවිල්ලා කියනවා අතපැරිදින වැඩි බඩුත් නෑ මේකේ. හරි බරයි මල්ල කියලා. මේ භූතය නැගලා මල්ලට. ඔන්න ඊට පස්සේ මල්ල බර නම් බය වෙන්නේ. ඒක හාඳුර කෙනෙක් මට හම්බුණා. ඒ හාඳුරන්ගේ සිවුරු පොටේ භූත වේලිලා. ඒ හාඳුර කිව්වා අනේ මට හරි බරයි කිලෝ 40ක් විතර පිටිපස්සෙන් බරක් තියෙනවා. ඒක ආරණ්‍යකදී මට ඒ හාඳුර හම්බ වුණේ. දැන් මේ බලන්න මේ එක එක්කෙනාගේ ජීවිතවල හැටි. ඒ අමනුෂ්‍ය පස්සෙන් යනවා මේ මැරිච්ච අය. මැරිච්ච අය ගිහලා ඒගොල්ලෝ වාඩි වෙනකොට ඒත් එක්ක වාඩි වෙනවා. ඒගොල්ලෝ හාසියකට ඒකම වාඩි වෙනවා. ඒගොල්ලෝ බත් පිඟාන එක පැත්තෙන් කන අරගොල්ලෝ කනවා. මේ වගේ ලෝකයක් මේකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක හරියට අපි තේරුම් ගන්න ඕනේ මිනිස්සුම මේ සත්‍යංග කොහෙද මේ යන්නේ කියලා. ඊට පස්සේ ඔන්න මරණාසන්න වෙනකොට එයාගේ හිත කය දුර්වල වෙනවා. මනස හරියට පිටව ගන්න බෑ. එතකොට මොකද කරන්නේ? අරගොල්ලෝ කිට්ටු වෙනවා. කිට්ටු වෙලා කියනවා මේන් අපි ආවා. ඔබ එක්කගෙන යනවා අපිත් එක්ක ඉන්න අපිට හරි පාළුයි බං කියනවා. ඉතින් අර ඇතිතන අම්මා ආවද? ආ තාත් එහෙනම් යන් ඒ ගොඩටම යන්න. ආයෙත් ඉතරවිලි බොරු. සමහර අයට තමන්ගේ ළඟම ඥාතීන් පේන්න පටන් ගන්නවා. මොකද හේතු භූත වෙලා ඉපදුනාන් පස්සේ ඒගොල්ලෝ තවත් තනි වෙනවනේ. ඒ භූත ලෝකේ තවත් ඇලුම් කරනවා මේ ජීවිතේට. ධර්මයේ මොකුවත් නැති නිසා මේව වෙන්නේ. ඉතින් පව් රැස් කරගන්නවා. මේකට හේතුව තමයි විඳීමට ආසා කිරීම. විඳීම හටගන්න ස්පර්ශය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ස්පර්ශයට ස්පර්ශයට හේතුව මොකක්ද? ඔව් මේකේ විස්තර කරනවා නාම රූප පත්‍ය පස්සු බුදුරජාණන් වහන්සේ මහානිදාන සූත්‍රයේදී විස්තර කරන්නේ කොහොමද? නාම රූප පත්‍ය පස්සු නාම රූප නිසයි ස්පර්ශ මොනද නාම රූප කියන්නේ වේදනා සංඥා චේතනා ස්පර්ශය මානසිකාරය නාම සතර මහා ධාතු සතර මහා ධාතු හටගත් දේ රූප මේකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සදානන්ද හිමිනා පේතම් පర్యායන වේදිතබ්බං යථා නාම රූප පත්‍ය පස්සෝ නාම රූපේ නිසා ස්පර්ශය ඇතිවන්නේ මෙහිමයි කියලා මෙන්න මේකෙන් තේරුම් ගන්න කියනවා. මෙන්න මේක විශේෂ එකක්. ආය අහගන්න මොකද්ද කියලා? නාම රූප නිසා ස්පර්ශය ඇති වෙන්නේ මෙහිමයි කියලා මේකෙන් තේරුම් ගන්න කියනවා. ආනන්දය යම් යම් ආකාරවලින් යම් සටහන් වලින් යම් හැඩරුව වලින් යම් ප්‍රකාශ වලින් නාමකය ගැන පැවසුවේ නැත්තම් ඒ ආකාරවල නෑ මේකේ තියෙන යම් යම් යම් සටහන් වලින් යම් යම් ආකාර වලින් යම් යම් හැඩරුව වලින් යම් ප්‍රකාශ වලින් නාමකය ගැන පැනවීමක් ඇති කරගත්තා නම් ඒ කියන නාමකය ඒ කිව්වේ ඒ යම් ආකාරයකින් අපි යමක් කියනවාද ඒ කියනා වූ ආකාරයෙන් ඒ කියනා වූ හැඩයෙන් ඒ කියනා වූ සටහනින් යුක්ත දෙයක් නැත්තම් රූපකය කියලා එකක් තියනවාද කියලා දැන් නාමකයින් මොනවා කතා කළත් ඒක නැත්තම් රූපයකින් තියනවාද කියලා නේද එකක් එහෙම එකක් නෑනේ නොහිතම් බන්ති. ඒ වගේම ආනන්ද යම් යම් ආකාරවලින් යම් යම් සටහන් වලින් යම් යම් හඩරුව වලින් යම් රූපකයක් ගැන අපි කතා කරනවා. රූපකයක් තියෙනවා. නමුත් ඒ ආකාර වූ රූපකයකට උවමනා කරන දෙයක් නමකින් අපි දන්නේ නැත්තම් නාමකයි පටිඝ සම්පස්සයක් තියනවාද කියලා. නාමකයෙන් හඳුන්වන්න පුළුවන් දෙයක් නෑ. දැන් අපි ගත්තොත් දැන් මේ යම්කිසි දෙයක් තියෙනවා නමක් දාලා නෑ ඒකට. එතකොට අපි විවහාරට එනවාද නාම රූප කතාවක්? නෑ. යම්කිසි නමකින් කතා කරනවා ඒක දකින්න නෑ. එතකොටත් නාම රූප කතාවක් නෑ. ඉතින් මේක බුදුරජාන් වහන්සේ දේශනා කරන ඒ නිසා ආනන්දය යම් ආකාර යම් ආකාරයේ වලින් යම් සටහන් වලින් යම් හැඩරුව වලින් නිමිති වලින් නාමකයත් රූපකයත් ගැන අපි කතාබස් කරනවාද ඒ කිව්වේ සතර මා ධාතුන්ගෙන් හටගත්තු දේවල් වල යම් යම් හැඩ තියෙනවාද ඒ හැඩ ගැන අපි කතා කරනවා කතා කරන්නා වූ දෙයක් ඇද්ද ඒ කතා කරන්නා වූ දෙය ගැන හැඩලුව තියෙනවා මේ දෙකේ සම්බන්ධය නැත්තම් නාමකායේ රූපකායේ අදිවචන සම්පස්සයක් හෝ නාමකායේ පටික සම්පස්සයක් තියනවාද කියලා රූපකායේ අදිවචන කිවි නමට දැන් සතර මා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් සම්බන්ධයෙන් අපි නමක් දානවා ඒකට කියන්නේ සතර මා ධාතුන්ගෙන් හටගත් දෙයකට දෙයක් ගැන අපි නමක්. ඒක තමයි රූපකයේ තියෙන අදිවචන. සතර මා ධාතුන් හටගත් දෙය තමයි රූපය. ඒ රූපයකට අපි නමක් දානවා. ඒ තමයි රූපකයේ තියෙන අදිවචන. එතකොට අපි නම යම්කිසි දෙයක් ගැන කතා කරනවා නාම. ඒ කතා කරන දේ රූපයකට අයිති. නාමකය පටිඝ සම්පස්ස. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ මේ නාමකායේ පටික සම්පස්සයත් රූපකායේ අදිවචන සම්පස්සයත් නිසා හටගත්තා වූ යම් යම් සටහන් හැඩරුව නිමිති ආදියක් නැත්තම් නාම රූපයාගේ පැනවීමක් නැත්තම් ස්පර්ශයක් තියනවද කියලා. ස්පර්ශයක් නැහැ කියන්නේ. ස්පර්ශයේ තියෙන්නේ මේ නාම රූපයා නාමකායේ පටිඝ සම්පස්සයත් රූපකායේ ආදිවචන සම්පස්සත් නිසා කියනවා ස්පර්ශයේ තියෙන. ඒ නිසා ආනන්දය මේක මතක තියාගන්න කියනවා මේකමයි හේතුව. මේකමයි නිදානේ මේකමයි මූලික කාරණේ මොකද්ද? ස්පර්ශයට හේතුව නාම රූපයි කියනවා. දැන් මේක තේරිච්ච නැති ඇත උස්සන් බලන්න. තේරිච්ච නැති අය. හරි. එතකොට දැන් බලන්න ආයේ එනම් මතක තියාගෙන නාම රූප ගැන බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තියෙන්නේ බුද්ධ දේශනාවලම මේක විතරයි. මහානිදාන සූත්‍රය විතරයි. එතකොට නාම රූප ගැන උන්වහන්සේ විස්තර කරලා තියෙන ඉස්සෙල්ලා මතක තියාගන්න මේ නාම රූප විස්තර කරන වචන දෙක මොකක්ද? නාමකායේ පටිඝ සම්පස්ස. රූපකායේ අදිවචන සම්පස්ස. දැන් මතක තියාගන්න මේ නාම රූප කියන වචන දෙක. නාම කියලා කිව්වේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර. දැන් ඒක අපි මතක තියාගමු නාම කාය කියලා. වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර කියන එකට අපි කියමු නාම කාය. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, කියන සතර මා ධාතුවෙන් හටගත්තු දේවල් වලට අපි දැන් නම මතක තියාගමු. රූපකාය. දැන් උනේ නාමකාය රූපකාය. එතකොට එතකොට රූපකාය කියේ මොකද්ද? සතර මා ධාතුන් සතර මා ධාතුන් හටගත්තු දේවල්. එතකොට බුදුරජාණන් වහන්සේ අහන්නේ මේ රූපකායේ තියෙනවා නමක් හඳුන්වන්න පුළුවන් හැඩයක්. ඒක තේරුණාද? නෑ උදාහරණයක් ගන්නකො තමන්ව ඔන්න මේ මේ අපි මේ ශාරීරිය ගමු රූපකාය කියලා දැන් ශරීරය තේරෙනවනේ දැන් ශරීරය දැන් මට කියන්න දැන් අපි අහනවනේ මේකට මොකද්ද කියන්නේ කන දැන් කන කියලා කියපු ගමන් ඔබේ හිතේ මැවෙන්නේ මොකද්ද කන කියලා මම මැවෙන්නේ සතර මා ධාතුකින් හටගත්තු හැඩයක් නේද? හැඩයක් හැඩයකට නේද අපි නම දැම්මේ. දැන් මේ එක්තර හැඩයකට මේ සතර මදා හටගත්තු රූප හැදිලා තියෙනවා. ඉතින් අපි මේකට කියනවා කන්න. දැන් අපි ඊළඟට කියනවා ආ මේකට මොකද්ද කියන්නේ? නාසය. ඒතර සතර මා ධාතුකෙන් හටගත්තු හැඩයකට අපි කියනවා නාසය. දැන් අපි කියනකොට අපි කියන තව කෙනෙකුගේ නාසය. කියව ඔබට හිතට මැවෙන්නේ මොකද්ද? සතර මා දහසින් අටගත්ත නාස. ඒක තමයි රූපකායේ আদি වචන. සතර මා දහතුන් හටගත් එකට අපි නමක් දානවා. දැන් තේරුණාද? එතකොට අපි එතකොට එහෙනම් දැන් මේ ඔක්කොටම නම් කියන බලන්න. දැන් කෙස් කියනවා. දැන් අපිට කෙස් පේනවා දැන්. ඒ කෙස් දිහා බලලා අපි කියනවා මේ කෙස් තමයි රූපකාය আদি වචනේ. ඊට පස්සේ අපිට කෙස් ඇහැට බලන්න නැතුව වුණත් කතා කරන්න පුළුවන්. ඒක නාමකයි පටික. අපි කියනවා මේ කෙස් පිළිකුල. එහෙම නැත්නම් කියනවා කෙස් පොළොවට පාස් වෙනවා. දැන් මේ කතා කරන දේ අපිට හැබෑවට රූපේ තුල නැද්ද? ආ නාමකයි පටික සම්පස්ස. දැන් තේරුණාද? එතකොට දැන් අපි කන්න කන වයසට යනවා කියනවා. අපි කන දිරල යනවා කියනවා. ආන නාමකායේ පටික සම්පස්සේ අපිට ඇස් දිගට දකින්න තියෙනවා. එතකොට මේ නාම රූප දිකේ සම්බන්ධය නිසා තමයි ස්පර්ශය කියලා එකක් තියෙන්නේ කියනවා. දැන් තේරුණානේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට මේ ස්පර්ශයට හේතුව මොකද්ද? නාම රූප. දැන් මේ නාම රූප කිව්ව මොකද්ද? රූපකායේ ආදිවචන සම්පස්සයත් නාමකායේ පට්ටික සම්පස්සයත් මේ නාම රූපයට හේතුව මොකද්ද විඥාන මොකද්ද නාම රූපයට හේතුව විඥානය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙහෙම මෙන්න මේක මේ විදිහට තේරුම් ගන්නයි කියනවා ඔබ දන්නවා ඔබ බීජ සූත්‍රය කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් තියෙනවා බීජය කිව්වේ පැලවෙන දේ. එතකොට සමහර වෘක්ෂ තියෙනවා පැලවෙන්නේ මුල් වලින්. දැන් දෙල් වගේ ගස් පැලවෙන්නේ මුල් වලින්. සමහර ඒවා පැලවෙන්නේ කඳින්. කඳින් පැලවෙන ගස් වර්ග තියෙනවනේ. අත්ත කඩලා හිටිවහම පැලවෙන මොනවද? වරලිය වගේ ඒවා කඳින් පැලවෙන්නේ. සමහර ඒවා පැලවෙනවා දන්ලින්. මුකුණු යන්න වගේ පොඩි ගස් ඒව දැල්ල කඩලා පිටිවම් පැලවෙන. ඒ වගේ දලු පැලවෙන ගස් තියෙනවා. සමහර පැලවෙන පුරුක්. උණ ගස් වල එහෙම ඒ පුරුක තියෙන්න ඕනේ පැලවෙන. සමහර ගස් වල පැලවෙන ඒවා නෙමෙයි. බීජ. බුදුරජාණන් වහන්සේ මේ පැලවෙන වර්ග ගැන කියලා ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරන මේ වගේ කියන විඥානය. පැලවෙන ඔව් විඥානය ඔය ඔය වගේම කියනවා. මේ යමකින් පැලවෙනවා වගේ එකක් කියන මේ විඥානය තුල සිද්ධ වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන විඥානයේ දකින්න කියනවා පැලවෙන දෙයක් වගේ. රූප වේදනා සංඥා සංස්කාර මේක දකින්න කියනවා පොළොව වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් පොළවේ බීජ හිටෙව්වට වැඩක් නැහැ වතුර නැත්තම්. තණ්හාව දකින්න කියනවා වතුර වගේ. ඒ වතුර දැම්මට පස්සේ පොළොවට අර බීජේ ඒ පෘථිවි සාරේ ගන්න පුළුවන් වෙනවා තෙත් වීම නිසා. ඒතර පොළොවයි බීජයයි තෙත් වීමෙන් තමයි අර පෘථිවි සාරේ අර බීජයට අදින්නේ. ඒ වගේ තමයි තෘෂ්ණාවෙන් තමයි විඥාණය රූපේ වේදනාවේ සංඥාවේ සංස්කාරේ බැසගන්නේ. තේරුණාද කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඉබඳු විඥානේ මේ විදිහට තේරුම් ගන්න කියනවා. විඥානීය ප්‍රත්‍ය නාම රූප තියෙන හැටි. ආනන්දය විඥානයක් මව කුසික බැසගත්තේ නැත්තම් විඥානයක් මව කුසික බැසගත්තේ නැත්තම් මව කුසක් ඇතුලේ නාම රූප හැදෙනවාද කියලා අහනවා. විඥානයක් මව කුසක බැසගත්තේ නැත්නම් මව කුසක් ඇතුලේ නාම රූප හැදෙන්නේ නැහැ. ඊර්වස් දේශනා කරනවා ආනන්දය විඥානයක් මව කුසක බැසගෙන ඒ විඥානය ආයෙත් මව කුසෙන් බැහැර වුණොත් ඊට පස්සේ නාම රූප බැස ගන්නවා. නාම රූපේ එතන සත්‍යයක් පිණිස සකස් වෙනවද කියලා අහනවා. සකස් වෙන්නේ නැහැ. ඊළඟට ආනන්දේ පොඩි දරුවෙක් හුදැරියක් ඉන්නවා. මේ පුංචි කාලෙම මේ දරුවන්ගේ විඥානය සිඳිනවා. විඥානය ඒ කියන්නේ විඥානය නැති වෙලා යනවා. සිඳී යනවා මේකේ තියෙන සිඳිනවා කියන වචනේ තියෙන්නේ. සිඳිනවා කියන්නේ චුත වෙනවා. එතකොට ලොකු මිනිස්සු බොට එයාපත් වේද කියලා අහනවා. පත් වෙන්නේ තස්මාති ආනන්දේනං ආනන්දේ තේරුම් ගන්න කියනවා ඒසේව හේතු මේකමයි හේතුව මේකමයි නිදානය නාම රූපේට මොකද්ද විඥානය එතකොට එහෙනම් නාම රූපයට නාම රූපයක් සකස් වෙන්න නාම රූපයක් වැඩෙන්න නාම රූපයක් දියුණු වෙන්න සම්පූර්ණයෙන්ම අනුග්‍රහය ලැබෙන්නේ විඥාණයෙන්. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා විඥාණයට අනුග්‍රහය ලැබෙන්නේ නාම රූපයෙන්. ඒක විස්තර කරනවා මේ මානන්ද මේ විදිහට විස්තර කරනවා කියනවා. විඥානං චහි ආනන්ද නාම රූපේ පතිත්තං ලබිස්සත. ආනන්දය නාම රූපය කෙරෙහි විඥානයක් විඥානයේ නාම රූපේ පිහිටන්නේ නැත්තම් ඒක විඥානයේ පැවැත්මටත් නාම රූප ඕනේ. නාම රූප පැවැත්මට විඥානය. දැන් මෙතන කියන්නේ විඥානයේ පැවැත්ම. නාම රූපය තුල විඥානයේ පිහිටන්නේ නැත්තම් නාම රූපය තුල විඥානයේ පිහිටන්නේ නැත්තම් ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සම්භව පඤ්ඤායිත. අනාගතයේ ඉපදීම ජරා මරණ ශෝක පරිදේව හටගන්නවාද කියලා අහනවා. ආන්න මේකේ හොඳ ලස්සන එකක් තියෙනවා. නාම රූපයේ විඥානයේ පිහිටන්නේ නැත්තම් රාතන් වහන්සේගේ විඥානේ නාම රූපේ පිහිටනවාද? ආන්න දැක්කනේ. නාම රූපේ විඥානේ පිහිටන්නේ නැත්තම් විඥාණයට මොකද වෙන්නේ? නාම රූපේ විඥානේ පිහිටන්නේ නැත්තම් නිබ්බන්ති දීරා යථායම් පදීපෝ පහනක් නිවි යන්නේ විඥානේ නිරුද්ධ වෙලා යනවා. ඇයි විඥාණයට පිහිටක් නැහැ පවතින්නේ. එහෙනම් විඥානේ පවතින්නේ නාම රූප පිහිට කරගෙනයි. නාම රූප පවතින්නේ විඥානය පිහිට කරගෙනයි. තස්මාති ආනන්දේ නිසා ආනන්දේ ඒසේව හේතු. මේකමයි හේතුව. මේකමයි නිදානය. ඒ තමයි නාම රූපය විඥාණයට උපකාරී වෙනවා. දැන් මේ කියාපු ටික තේරුණා නේද? එතකොට විඥානයේ විඥානය නිසා තමයි නාම රූප පවතින්නේ නාම රූප නිසා තමයි විඥානය පවතින්නේ. එතකොට විඥානයේ නාම රූපෙ පිහිටන්නේ නැත්තම් පැවැත්ම ඉවරයි සසරේ පැවැත්ම ඉවරයි. මේ කතා කරන කතාවල් ඔක්කොම තියෙන්නේ මක් නිසාද මේ තියෙනවා? ආනන්දේ මේ මේ ඔක්කොම මේ ලෝකෙ ගැන මේ එත්තවතාකෝ ආනන්ද ආනන්දේ ඔච්චරකින්මයි ජායේත ඉපදුනා කියලා කතා කරන්න තියෙන්නේ ජීයේත නාගි වුණා කියලා කතා කරන්න තියෙන්නේ මීයේත මරුණාය චවේත චුත වුණාය උපපජ්ජේත ආය උපන්නාය මේ කතා කරන්න යම්තාක් අදි වචන පතු කතාබස් කරන්න දේවල් ඇද්ද එත්තාවතා නිරුත්තිපතෝ යම්තා ඔච්චරකටම තමයි අපිට හැමදේම කතා කරන්න තියෙන්නේ. එත්තාවතා විඤ්ඤාත්තිපතෝ මේ ලෝක ලෝක සම්මුතියෙන් කතා කරන්න තියෙන හැම දෙයක්ම කතා කරන්න තියෙන්නේ විඥානයේ තුල නාම රූප පිහිටලා තියෙනකන් නාම රූප තුල විඥානයේ පිහිටලා තියෙනකන් එත්තාවතා පඤ්ඤාවචරම් ප්‍රඥාව හසුරවන්න තියෙන්නේ ඔච්චරකටම තමයි කියන්නේ එත්තවතා වට්ටම් සසරත් උච්චරකටම තමයි කියන්නේ. මේ ප්‍රයත්න පිණිස යදිදන් නාම රූපං සහ විඥානේන නාම රූපේ විඥානයත් එක්ක එක් වෙලා අඤ්ඤමඤ්ඤ පච්චේතාය පවත්තති. එකිනෙකාට උපකාරී වීමෙන් පවතිනවා. අඤ්ඤමඤ්ඤ පච්චේ කිව්වේ එකිනෙකාට උපකාරී වීමෙන් පවතිනවා විඥාණයෙන් නාම රූපය විඥානයත් එක්ක එකතු වෙලා. මෙතික් තමයි කියන සසර තියෙන්නේ. දැන් එතකොට බලන්න මේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක් කියලාද මේක? ධම්මට්ඨිති ධම්ම නියාමතා. ඒ කියන්නේ මේක මේ ලෝක ස්වභාවයක් හැටියට තමයි මේ සංස්කාර මේ සසරේ තියෙන මේ රහස අල්ලගත්තු එක්කෙනා. මේ රහස තෝරගත්තු එක්කෙනා මොකද කරන්නේ? ඒක අවබෝධ කරගන්නවා. මේ මේක තමයි මෙතන තියෙන්නේ මෙතන ආත්මය නෑ. භවයෙන් භවයට සංක්‍රමණය වෙච්ච ආත්මයක් නෑ. ඊළඟට තමාගේ වශගේ පවත්වන ආත්මයක් නෑ. මෙතන තියෙන මොකද්ද? හේතු සකස් වෙනකොට පැවැත්ම සකස් වෙනවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා ආත්මය ගැන ලෝකේ පනවනවන ලෝක මිනිස්සුන්ට කතා කරන්න තියෙන කතා කරන්න තියෙන එක්ක රූපේ ගැන එහෙම නැත්තම් විඳීම ගැන බුදුරජාණන් වහන්සේ වදාළ මේ කතා කරන දේවල් එක්ක රූපවත් කියයි එක්ක අරූපවත් කියයි එක්ක පුංචි කියයි එක්ක ලොකුයි කියයි එක්ක දිගයි කියයි එක්ක කොටයි කිය මෙහෙම කතා කරන තියෙන්නේ ඊරෝසි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඔක්කොම රූපයේ යථා ස්වභාවය කෙනෙක් අවබෝධ කරගත්තොත් මෙන්න මේකයි රූපය කියලා අවබෝධ කරගත්තොත් එයා මේ රූපය පිළිබඳ ආත්ම දෘෂ්ටියකට එන්නේ නැහැ. ඊළඟට වේදනා. වේදනාව ගැන බුදුරජාණන් වහන්සේ වදාළ වේදනා තුනක් තියෙනවා. විඳීම්. මොනවද විඳීම් තුන? සැප, දුක්, උපේක්ෂා විදීම් තුනක් තියෙනවා. ඉතින් මේකෙන් කවුරුරිකෝ සැප විඳීම යාත්මය කියලා. එතකොට මේ සැප විඳීම වෙලාවට විතරයි ඒ ආත්මේ තියෙන දුක් විඳින වෙලාවට ඒ ආත්මේ නෑ. කවුරුරි කිව්වොත් නෑ දුක තමයි ආත්මය කියලා. එහෙනම් එයාට සැප විඳින වෙලාවට ඒ ආත්මේ නෑ. කවුරුරි කියනවා උපේක්ෂාව ආත්මය කියලා. දුක් සැප විඳින වෙලාවට උපේක්ෂාව නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ මේවා මේ දෘෂ්ටි වලට ගන්නේ මේ විඳීම. සැප විඳීම වේවා, දුක් විඳීම වේවා, උපේක්ෂා විඳීම වේවා මේවා අනිත්‍යයි කියන අවබෝධය නැති නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේක අවබෝධ කරගන්න ඕනේ කියනවා පටිච්ච සමුප්පන්නයි. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක්. හේතුප්‍රත්‍ය හටගත් දෙයක ලක්ෂණය මොකක්ද? උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිතස්සාඤ්ඤ තත්තම් පඤ්ඤායති. හටගන්න හට ගැනීම පේනවා වෙනසීම පේනවා වෙනස් වෙමින් පැවතීම පේනවා. එතකොට මේ විදිහට තමයි ඒක තේරුම් ගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා නිසා මේ කය ධම්ම ක්ෂේවි යන ස්වභාවයෙන් යුක්තයි. දැන් බලන්න හිතලා අපේ ජීවිතවල අපි මොනතරම් සැපක් විඳින්න ඇද්ද? ඒ ඔක්කොම ක්ෂේ වෙලා යන ස්වභාවයෙන් යුක්ත නැද්ද? නැසී යන ස්වභාවයෙන් යුක්ත නැද්ද? අපිට වැරදුනේ මොකද්ද? අපි ඒකට ඇලුනා. නමුත් ඒකේ ස්වභාවය නොඇලෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මේ එකකවත් මමේ මගේ මාගේ ආත්මයයි කියලා ගන්න දෙයක් තියෙනවද කියලා අහනවා. ආනන්ද සාමණේස පිළිතුරු නැහැ කියනවා. ඒ නිසා මේක බලන්නේ කියලා කියනවා. මේක අනිත්‍යයි කියලාම නුවණින් විමසලා බලන්න කියනවා. ඊරෝසි බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ මේ විඥානයේ පවතින ලෝක විඥානයේ පවතින ලෝක විඥානයේ පවතින ආකාර අටක් තියෙනවා. හතක්. ශබ්ද විඥානට්ඨිති. විඥානයේ ක්‍රියාකාරීත්වයේ පවතින අටක් තියෙනවා. එකක් තමයි නානත්ත් කාය නානත්ත් සංඤ්ඤී. ශරීරවලිනුත් වෙනස්. අදහස් වලිනුත් වෙනස්. ඒ තමයි මිනිස්සු මිනිස්සු ශරීරවලිනුත් වෙනස් අදහස් වලිනුත් වෙනස් හඳුනා ගන්න ආකාර වලින් වෙනස් ඒකච්චේ දේවා ඇතම් දෙවිවරුත් සංඥා වෙනුත් වෙනස් ඔව් මේ ශරීර වලිනුත් වෙනස් කියනවා ඇතම් දෙවිවරු ඒ කියන්නේ ඇතම් දෙවිවරු සිටිනවා එහෙම නැත ඒකච්චේ විනිපාත ඇතම් විනිපාත කියනවා ඒක තමයි විඥානීය පීඨන පළවෙනි එක විඥානාට්‍යය දෙවෙනි එක තමයි නානත්ත් කායා ඒකත්ත් සංඤ්ඤා. ශරීරවලින් ශරීරවලින් වෙනස්. නමු සංඥාවෙන් එකයි කියන්නේ. ඒ තමයි බ්‍රහ්මකායික දෙවිවරු. බ්‍රහ්මකායික දෙවිවරු ශරීරවලින් ශරීරවලින් එකයි. ඒක නෑ ශරීරවලින් වෙනස් සංඥාවෙන් එකයි. තව දෙවිවරු ඉන්නවා ඒකත් කායා ශරීර වලින් එකම ආකාරය. නානත් සංඥා සංඥාවලින් වෙනස්. ඒ තමයි ආබස්සර දිවිය. ඒතර ආබස්සර දිවිය ලෝකේ ශරීර එකම ආකාරයෙන් යුක්තයි. හැඟීම් වලින් අදහස් වලින් සංඥා වලින් තමයි වෙනස්. තව කොටසක් ඉන්නවා මේ ශරීර වලිනුත් එකයි. සංඥාවල් මුක්තිකයි. ඒත් විඥානයේ පවතින තැන මේ කියන්නේ. ඒ තමයි සුභකින්න කියන දිව්‍ය ලෝකය. සුභකින්න දිව්‍ය ලෝකේ ශරීරවලුනුත් එකම ආකාරයයි සංඥාවනුත් එකම ආකාරයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අරූප ලෝකේ අරූප ලෝකේ ආකාසානං ඡායතනේ තමයි අරූප ලෝකයේ තියෙන පස්වෙනි විඥානයේ පවතින ආයතනය. ඊළඟට විඥානං ඡායතනෙ. හයවෙනි විඥානයේ පවතින ආයතනය. ආකින්චඤ්ඤායතනෙ. හත්වෙනි විඥානය පවතින ආයතනය. ඊළඟට විඥානයේ ප්‍රකට නැති තව තැන් දෙකක් තියෙනවා මේ ලෝක සත්‍යයේ පැවැත්ම පිණිස. අසඤ්ඤ සත්තායතනේ නීව සංඥා නාසඤ්ඤා. ඒක ලෝක දුක. නීව සංඥා නාසඤ්ඤායතන කියන්නේ ලෝකය ඒකේ විඥානයේ අප්‍රකටව තමයි පවතින්නේ. ඊළඟට අසඤ්ඤ සත්‍ය. සංඥාවක් නැහැ. ඒ කියන්නේ මේ සමහර සමහර ලෝක තියෙනවා ඒ ලෝකයා ඉපදිලා ඉන්නවා දන්නේ. ජීවත් වෙනවා දන්නේ. චුත වෙනවා දන්නේ. ඉපදෙනවා දන්නේත් නැත්තම් ජීවත් වෙනවා දන්නේ නැත්තම් චුති වෙනවා දන්නේ නැත්තම් ඒකේ කල්පයක් හිටියත් පළක් නැහැ. පැයක් හිටියත් පළක් නැහැ. කල්පයක් හිටියත් පළක් නැහැ. යාට වෙනසක් තේරෙන්නේ නැහනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය ඒ නිසා ආනන්ද යායම් පඨමා විඤ්ඤාප්ති ඒ ආනන්ද යම් ප්‍රථම විඥානස්ථිතියක් ඇද්ද? ඒ කියන්නේ මිනිස්යන්, දෙවියන්, විනිපාතක ආදී අයගේ විඥාන පවතින එකක් ඇද්ද? මේකේ මේ පවතින හේතු වෙච්ච කාරණාව එයා දන්නවනම් ඒ පවතින්නේ කොහොමද කියලා එයා දන්නවනම් ඒකේ නිරුද්ධ වීම දන්නවනම් ආස්වාදේ දන්නවනම් ආදීනවේ දන්නවනම් නිස්සරණේ දන්නවනම් එයා ඒ ලෝකේ සතුටින් පිළිගන්න සුදුසුද කියලා අහනවා. මේකේ ලෝක කිය ලෝක තුනක් ගැන කියනවා. ආනන්දේ මානුෂ ලෝකේ, ඇතම් දිව්‍ය ලෝක, විනිපාත ලෝක මේවා හටගන්න ආකාරය දන්නවනම් මේවා පවතින ආකාරය දන්නවනම් මේක නිරුද්ධ වෙන ආකාරය දන්නවනම් මේවා ඇති ආස්වාදේ දන්නවනම් මේවා ඇති ආදීනවේ දන්නවනම් මේවා ඇති නිස්සරණේ දන්නවනම් මේක සතුටින් පිළිගන්න සුදුසුද කියලා අහනවා. නොහේ තම්බන්තේ. ස්වාමීනි එහෙම ලෝකේ සතුටින් පිළිගන්න සුදුසු නෑ. ඊළඟට අහනවා මේ බ්‍රහ්මකායික දෙවිවරුන්ගේ ලෝකේ හට ගන්න ආකාරය දන්නවනම් නිරුද්ධ වෙන ආකාරය දන්නවනම් ආස්වාද ආදීනෝ නිස්සරණ දන්නවනම් බඹලෝ පවා උපතක් කරා හතරින් පිළිගන්න සුදුසුද කියලා අහනවා. නෑ කියනවා. ඊළඟට අහනවා ආබස්ර දෙවිවරුන්ගේ ලෝකේ හටගන්න ආකාරය දන්නවනම් පවතින ආකාරය දන්නවනම් නැති වෙන ආකාරය දන්නවනම් ආස්වාද ආදීනෝ නිස්සරණ දන්නවනම් ඒක කෙරෙහි ඒක පිළිගන්න සුදුසුද කියලා නෑ කියනවා සුභකින්න දිව්‍ය ලෝකේ හටගන්න ආකාරය පවතින ආකාරය නැති වෙන ආකාරය දන්නවනම් ආස්වාදයේ ආදීනෝ නිස්සරණ දන්නවනම් ඒක පිළිගන්න සුදුසුද කියලා නෑ කියනවා ඊළඟට අරූප ලෝක. ආක ඊළඟට මොනවාද මේ නිස් අසඤ්ඤ සත්ත්‍ය. නිව සංඥා නා සංඥායතන ආදී ගැන දන්නවනම් මේක යථා ස්වභාවය. ආස්වාද ආදී නොනිස්සරණ දන්නවනම් මේවා පිළිගන්න සුදුසුද කියලා සුදුසු නෑ කියනවා. ඊට පස්සේ කියනවා ආනන්දේ මේවා මේ සම්පූර්ණ මේවා ගැන දන්න කෙනා මේ එකකවත් පිටක් නැති වෙන්න එයා මේ ජීවිතේ ඒ සෑම දෙයක්ම අත්හැරලා දාලා ඒ හැම එකෙම නිදහස් වෙනවා කියනවා. දැන් එතකොට බලන්න කෙනෙක් මේ තෘෂ්ණාව ප්‍රහාණය කළා කියලා කියන්නේ. රාග දේශ මොහ නැති කළා කියන්නේ. රූප තණ්හා භව තණ්හා විභව තණ්හා ප්‍රහාණය කළා කියන්නේ අර විඥානයේ පිහිටන්න තියෙන තැන් හැම එකෙම එයා නිදහස් වුණා අර දේව සංඥා නා සංඥායතනොත් එයා නිදහස් වුණා අසඤ්ඤ සත්ත්ව ලෝකේනොත් නිදහස් වුණා. බලන්න මිනිස්සෙක් දැන් අපි බලන්න එතකොට අපේ ගමන අපිට හිතෙන්නේ කොහොමද? අපිට හිතෙන්නේ නැහැ මෙච්චර මේ වගේ ලොකු පැතිවල අපි විසිරි විසිරි යනවා කියලා. දැන් සාමාන්‍ය මේ මිනිස්යන්ට මේ ඉහළ දිවි ලෝකවලට පු탁 කරා යන අවස්ථාවක් කලාතුරකින් තියෙන්නේ. නැත්තම් මිනිස්යන්ට කැරකි කැරකි මිනිස්සු වැටෙන්නේ කොහාටද? මිනිස්යන් කැරකි කැරකි වැටෙන්නේ අපායට. බුද්ධ දේශනාව තියෙනවා මහණෙනි මේක හරියට අර ලී කෑල්ල උඩට ගහන සෙල්ලම වගේ කියනවා. මොකද්ද? ලී කෑල්ල උඩට ගහනවා කරකෝල. ගෙවුවට පස්සේ වැටෙනවා එක කොනක් බිම වදිනවා. ඊළඟ පාර ආයෙ ලී කෑල්ල කරකෝල උඩට ගහනවා. ඊළඟට ඊළඟ කොන වදිනවා. මේ වගේ කියනවා එක එක ජීවිතයක මනුස්ස ලෝකේ. ඊළඟ ජීවිතේ පෙරේත ලෝකේ. ඊළඟ ජීවිතේ නිරේ. ඊළඟ ජීවිතේ තිරිසන් අපාය ඊළඟ ජීවිතේ ආයෙත් තිරිසන් අපාය බුද්ධ දේශනාවේ තියෙනවා මහණෙනි නිරේ වැටිච්ච එක්කෙනා ආයෙත් බර නිරේ උපදින්නමයි තිරිසන් අපාය වැටිච්ච එක්කෙනා ආයෙත් බර තිරිසන් අපාය දැන් කුරුල්ලෙහිම අපිට ලස්සනට පේනවා ලස්සනට පෙවුනට මොකද මේ කුරුල්ල හැමතිස්සෙම අසාමාන්‍ය බඩගින්දරකින් ඉන්නේ ඇයි හැමතිස්සෙම මේ පණුව කන්න කට අරගත්ත ගමන් මේ කුරුල්ලා ඉන්නේ. ඉතින් මේ කුරුල්ල සතු චේතනා පහල කරගෙන මේ සතාව කන්නේ නේ. ආය ආයමත් තිරිසන් අපාය උපදින්නමයි හේතුව. ආය ආයමත් තිරිසන් අපාය උපදින්නමයි මේ සතුන්ට තියෙන පිරියල වෙලා. පෙරේත ලෝකෙ වැටිච්ච එක්කෙනා පිළිවිලලා තියෙන ආය ආයි පෙරේත ලෝකෙම එන්නයි. දැන් ඔබ දන්නවා ඇති සමහරුන්ට වැහෙනවා පෙරේතේ. ඉතින් අපි අහනවා පින් ගන්න සතුටුද කියලා. ඒතකොට එයා බොරු කියන මොකද්ද කියන්නේ? පින් ගන්න සතුටුයි. මට මෙහෙම දානයක් දීපල්ලා. ඊට පස්සේ මං යන්න කියනවාද නැද්ද එන්නේ? ඕන ඉතින් අපි මොඩේ වෙලා ඔන්න දානයක් දෙනවා. අපිට කියන පූජාවක් කරේ කියලා පූජාවක් කරපන් එතකොට මං යන්න. ඊට පස්සේ යනවාද? ඊට පස්සේ ආයෙ කියන අතනට ගිහලා දීපන් එතකොට මං යන්නම් කියනවා. ඒව අර පිරිත වැහිච්ච එක්කන ඇගේ ඉන්නවා අර අර මිනිසුන්ගේ රාස්ත්‍ය ආදු කර කර. එහෙම නැද්ද? ඊට පස්සේ අර බය කළා පිටත් කළා මිසක් යන්නේ නැහැ. එතකොට මේකෙන් අපිට පේනවා මේ මිනිස්යන්ගේ ස්වභාවය මිනිස්යාට විකු අර ප්‍රේත ලෝකේ තිරිසන් අපාය වගේ යන්නේ මේ මනසේ ලොකු විකෘතියක් එක්කයි. දැන් ඔන්න සමහර අයට අපි කියනකොට ඔන්න අපි කියමු අපි කියමු ඔන්න මේ මේ මනුස්ස ලෝකෙ සිද්ධ වෙන දේවල්. ඔන්න අපි කියමු කෙනෙකුට දෙනවා ගියා. ඔයා එන අවුරුදු කීපයක් මේකේ ඉන්නේ. එයාත් නෙමෙයි අයිතිකාරයා. අයිතිකාරය වෙන එක්කෙනෙක්. කියනවා යා කියන අනුකම්පා කරලා අවුරුදු කීපයක් මේකේ ඉන්නේ. විතර ඉන්නේ. ටික කාලයක් යනකොට මෙයාට මොකද වෙන්නේ? මේ කෙරෙහි ආසාවක් හට අරගෙන අර දීපු මිනිසයාටත් ඉන්න බැරි වෙන්න වැඩ කරනවා. වැඩ කළා ඊට පස්සේ එයා කියනවා මම යන්නේ මේක දාලා. මම යන්නේ මේක දාලා. එහෙම නැද්ද? ඒක තමයි විකෘති ස්වභාවය. ඒ විකෘති ස්වභාවයේම හිත පිටුලගෙනනකට මරණින් මත්තේ පිරිතෙක් කියලා උපදින්න ඒක හේතු මම යන්නේ මම යන්නේ මේක දාලා මම යන්නේ මේක දාලා මමයි මේක මෙච්චර කල් මේක බලාගෙන හිටියේ. එහෙම හිතේ තියෙන එක්කිනාගේ මනස විකෘති වෙනවා. දැන් මේ විකෘතියෙන් වළක්වන්න තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට පෙන්වා දෙන්නේ. තමතිස්සේ මේ තන්ද කියලා තියෙන තමන් දිනු කරපු ගුණ පහ. මොනවද? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ඒක ඒ ගුණ පහ වඩන්න කියලා තියෙන මොන විදිහටද? දේවතානුස්සති වැඩි. දේවතානුස් දෙවියන් තුල තියෙන අය ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඒතර දෙවියන් තුල තියෙනා වූ සද්ධා සීල සුත සයාග ප්‍රඥා මා තුල තියෙනවා. මා තුල තියෙනා වූ සද්ධා සීල සුත සයාග ප්‍රඥා දෙවියන් තුල තියෙනවා. දැන් මිනිසුන් තුල තියෙනවා කියලා බලන්න කියලා නෙමෙයිනේ කිව්වේ. දෙවියන් තුල බලන්න. අන්න මිනිස් ලෝකියා අතහැරෙන තැන. එහෙම නැතු ඔයා ලේසියෙන් මිනිස් ලෝකේ නම් අතාරින්නේ මිනිස් ලෝකේ අපි හිතන ලේසියෙන් මිනිස්සු අතාරින්නේ මේක අතාරින්න පුළුවන් වෙන්නේ හොඳට බුද්ධානුස්සති ඒ කියන්නේ බුදු බුදු ගුණ සීල භාවනාවක් හැටියට කරන ධර්මයේ ශ්‍රාවක සංඝයාගේ ගුණ තමන්ගේ සීලය තමන්ගේ ත්‍යාග සම්පත් ගැන ත්‍යාග සම්පත් ගැන ඔබට මතක් කරවන්න තමයි මම හිතුවා මේ අවුරුද්දේ දැන් ලබන මාසෙට මහමෙවුනාව පිරිවුණ අවුරුදු 9යි. තමන් හිතුවා ඊළඟ අවුරුද්දට ඊළඟ අවුරුද්දේ 2009 අගෝස්තු වෙනකොට අවුරුදු 10 ලැබුණා. ඉතින් මං හිතුවා මේ අවුරුද්දක් මං වෙන් කළා බුද්ධ උපස්ථාන වර්ෂය කියලා. බුද්ධ උපස්ථාන වර්ෂය කියලා මං වෙන් කළේ මම දැකලා තියෙනවා සමහර ආරණ්‍ය වල බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා. පාන්දර තුනමාරට නැගිටලා ගිහිල්ලා අර ටූත් පේස්ට් එක ටූත් පේස්ට් එකක් දානවා බ්‍රෂ් එකට. දාලා ගාථා කියලා මෙහෙම කරකවනවා මූණ ඉස්සරහින්. දත් පදිනවා මේ. ඊට පස්සේ පෑන් වාදනය කළා මේ පෑන් එක වක්වන්නවා මේ මූණ හොදිනවා. ඊර්වසි තුවායක් අරගෙන ගාථාවක් කියලා මෙන්න මෙහෙම කරනවා. තෙත මාතු කරනවා මේ මූණ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නා ඈ අහගන්නේ නැද්ද හොඳ දහම් කරුණු ටිකක් ඈ මෝඩ පුරුෂය හිස් පුරුෂය මොකද්ද මේ කරන්න කියලා අහයි නේද බුදුරජාණන් වහන්සේ බුද්ධ උපස්ථාන පෙන්වන්නේ කොහොමද? ආ බුදුරජාණන් වහන්සේ බුද්ධ උපස්ථාන පෙන්වන්නේ උන්වහන්සේ දවසක් චාරිකාවේ වඩින. ඇහෙනවා කෙඳිරි ගානවා. කවුද මේ කෙඳිරි ගාන්නේ? ඒ කුටියට වැඩි. අනතර මල මූත්‍රා ගොඩේ ඔව් හොඳටම ආසනීප වෙලා රෝගී වෙලා භික්ෂුන් වහන්සේ නමක් වැටලා ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කුටිය ඇතුළට වැඩියා. මොකද මේ කියලා අනේ ස්වාමීනි මට මේ කවුරුවත් නැහැ කිව්වා ඇයි කියලා අනේ මං හැමෝ කවුරු ළඩ වෙලා ඉන්නවනම් ඒ පැත්තවත් යන්නේ නැහැ කියලා මං පුළුවන් තරම් මගේ ඇරියා අනේ ඉතින් ඒකේ විපාකෙ විවමයි ආනන්ද හඳුර මෙහා ඉක්මනට ගියනිකෝ ඉක්මනට වතුර ටික වතුර ගෙනල්ලා මේ මල මුත්‍ර ඔක්කොම හොදලා සුද්ධ කළා ඔක්කොම ආස්පස් කළා ආස්පස් කළා ඒ සිවුරු වේය මේ ඔක්කොම හොදලා අවුවට දාලා කුටිය සුද්ධ කරලා බුදුර ඒක හරි ලස්සනයි මේ. ඒකේ තියෙන ඒ භික්ෂුන් වහන්සේගේ හිස පැත්තෙන් බුදුරජාණන් වහන්සේ තමයි අල්ලලා තියෙන්නේ. මෙම අත් දෙකින් උස්සලා කකුල් දෙකින් අල්ලලා තියෙන ආනන්ද හාමුදුරුවෝ. අල්ලලා තමයි උන්වහන්සේ එළියට වඩම්මලා ඔක්කොම කළා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හවස සංඝයා රැස් කරනවා. රැස් කළා කියන මහණෙනි අපිට මේ අම්මලා නැහැ මෙහි. තාත්තලා නැහැ. අක්කලා නංගිලා නෑ අපි එකිනෙකාට උදව් උපකාර කරගන්න ඕනි. මහණෙනි මට කවුරු උපස්ථාන කරන්න කැමති නම්. එයා ගිලන් කෙනෙකුට උපස්ථාන කරන්න. මීටත් වඩා උපදේශයක් ලෝකෙ කොහෙද? මේ වගේ උපදේශ දීපු එකම ශාස්ත්‍රුන් වහන්සේ. ලෝකේ වෙන කවුරුවත් ඒ වගේ උපදේශයක් දීලා නැහැ. ඒ නිසා මං හිතුවා මේ බුද්ධෝපස්ථාන වර්ෂය කියලා කියන්නේ මොකද්ද? ගිලාන උපස්ථානෙමයි. මම ඒකට පුංචි පොතක් හැදුවා. මහමෙවුනාමේ බුද්ධෝපස්ථාන පින් පොත කියලා. ඒක මම හැදුවා ඔක්කොම පිටු දාලා දිනේ ස්ථානී කරපු උපකාරය ඒව වෙනම. අන්තිම පිටුවේ පිටු කීපයක් වෙන් කළා මුදලින් මොනවාරි ආදාර කරනවා වගේ ඒක. එතකොට තමන් දැන් මම මම බැලුවා මේ පොතක් මුද්‍රණය කරන්න රුපියල් 15ක් යනවා. මම කල්පනා කළා ඒක එක්කිනාට සමහර අයට ඥාතීන්ට පින් පිනිස කොහොම කළා මුද්‍රණය කරන්න පුළුවන් නේ 5000 10000ක් මුද්‍රණය කරන්න කැමති අයට ඊට පස්සේ ඒව නොමිලි බෙදා දෙනවා අපි හැම එක්කිනාටම හැම එක්කෙනෙක් ගාම ඒකට තියෙනවා මොකද්ද පින් පොතක් බුද්ධෝපස්ථාන පින් පොත. ඒතර මේ පින් පොතේ පුළුවන් Tamanට අවශ්‍ය දේවල් ලියා ගන්න. Tamanට Taman කරන උපස්ථාන කාටද මම උපස්ථාන කළේ කවුරු වෙනුවෙන්ද උපස්ථාන කළේ. එහෙම බලද්දී මම කිව්වා අපි අසපුවට තියෙන සියලුම රෝහල් වලට අපි පුළුවන් හැටියට යම්කිසි ඒවැ පිරිසිදුකමට ඒ අර ඉඳන් අර සමහර පින්තූර ගෙනත් තියෙනවා සමහර රෝහල් වල වැසිකිලි යන්න බෑ. මේ වැසිකිලි යන්නේ ගඟට බහිනවා වගේ. වතුර ගොඩේ තමයි යන්න තියෙන වැසිකිලියට. අර ලෙඩ් පිටින් අපිරියාවෙන් අමාරුයි යනවා. ඉතින් මං මේ ඔක්කොම අපි හදලා දෙන්න මහන්සි ගන්නම කියලා දැන් අවුරුද්දක කාලයක් අපිට තියෙනවා බුද්ධ උපස්ථාන වර්ෂය කියලා. ඉතින් මම පෞද්ගලිකව හිතුවා ගොඩක් අපි අවධානය යොමු කරන්න ඕනේ කියලා ගර්භණී මාතාවරුන් ඉන්න වාට්ටුවලට. ඉතින් මම පෞද්ගලිකව මම ඉපදිච්ච ඉස්පිතාලේ කතා කළා. කතා කළා කිව්වා මම පුළුවන් තරම් එක අඩපාඩු මට කියන්න මම පෞද්ගලිකව මැදිහත් වෙලා මම ඔක්කොම කළා දෙන්න මේ බුද්ධ උපස්ථාන වර්ෂය ඇතුළත. ඉතින් බලන්න මේ බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයෙන් අනුග්‍රහ කළා තියෙනවා. අපිට අවබෝධය ලබා දෙන්න අනුග්‍රහ කළා තියෙනවා. අපිට එකිනෙකාට උදව් උපකාර කරන හැටි පෙන්වා දීලා අනුග්‍රහ කළා තියෙනවා. ගිරණුන්ට ප්‍රස්ථාන කළා කරන්න අනුග්‍රහ කළා තියෙනවා. අංග සම්පූර්ණ ශාස්ත්‍රවරයෙක් නෙමෙයිද? අංග සම්පූර්ණ ශාස්ත්‍රුන් වහන්සේ නම. ආයේ මෙතනින් අඩුයි අතනින් අඩුයි කියන්නේ එහෙම එක හම්බ කරන හැටි කියලා දීලා තියෙනවානේ. හොඳට අසපාය වේසල මහන්සි වෙලා මහන්සි වෙලා හොඳට හම්බ කරන හැටි. වීදම් කරන හැටි කියලා දීලා තියෙනවානේ. නේ? ඔක්කොම වීදම් කරන්න එපා කියලා. නේද? ගෙනාවට පස්සේ මොකද කිව්වේ? ඔව්. හතරට බෙදන්නයි කිව්වා. හතරට බෙදලා එක කොටසක් වීදම් කරන්න කිව්වා. Tamange කන්න බොන්න ඇඳුම් වලට ඇඳුම් පැළඳුම් වලට ඒවට එක කොටසක් වේදම් කරන්න කිව්වා එක කොටසක් අරන් තියන්න කිව්වා කොටස් දෙකක් ආපහු යොදන්න කිව්වා ආයෝජනයට කවුද ඔහු කියලා තියෙන්නේ හම්බ කරන හැටි කියා දීලා තියෙනවා. වීදම් කරන හැටි කියා දීලා තියෙනවා. ආශ්‍රය කරන්න ඕනේ පුද්ගලයෝ ගැන කියා දීලා තියෙනවා. අත්තරින්න ඕනේ පුද්ගලයෝ ගැන කියා දීලා තියෙනවා. වීරිය දිනු කරන හැටි කියා දීලා තියෙනවා. අකුසල් පෙන්වා දීලා තියෙනවා. අකුසල් අතාරින්න වීරිය ගන්න කොහොමද කියලා කියා දීලා තියෙනවා. කුසල් වඩන්න කියා දීලා තියෙනවා. මනුස්ස ලෝකේ නැතුව දෙවියන් අතර හිත පිහිටුවා ගන්න කොහොමද කියලා දීලා තියෙනවා. මෙවෙන් නොයලෙන්න මාර්ගي දිනු කරන්න කොහොමද කියලා කියලා දීලා තියෙනවා. කාමයෙන් වෙන්ව අකුසල් වලින් වෙන්ව සමාධියක් වඩන්න කොහොමද කියලා කියලා දීලා තියෙනවා. මේතරතර මොකද්ද ශාස්ත්‍රවරයෙකුගෙන් තියෙන්නේ? ඒකනේ බුදුරජාණන් වහන්සේ කොච්චර දුරට අංග සම්පූර්ණ දෙයක් ප්‍රකාශ කළාද කියන්නේ? ආනන්ද හාමුදුරුව අර මේ බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍ය ස්ථානයේදී ආයු සංස්කාර අත්හැරී වෙලාවේ ආනන්ද හඳුරුගුණ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂු සංඝයා බලාපොරොත්තු වෙන්නේ තවත් අවවාද කරලා විශේෂ අවවාද මොන හරි තීරණ කළා මිසක් පිරිනම් පාන එකක් නෑ කියලා බුදුරජාන් වහන්සේ හොඳ උත්තරයක් දුන්නා මොකක්ද ඒ උත්තරේ ආනන්දේ තවත් මොනවද මට ඉතිරි වෙලා තියෙන්නේ කියලා මේක කියන්නේ මම මේකේ මේ මේ ඇතුළයි එකයි දෙකක් නැතුව ඒ ලිපිට මම කියා දීලා තියෙනවා කො හැම දෙයක්ම ආනන්ද මේකේ රහස් බණ නෑ කිව්වා. නත්ති ආනන්ද තථාගතස්ස ආචාර්ය මුට්ටි. ආචාර්ය මුට්ටි කියන්නේ ආචාර්යවරයාගේ මිටි. මිටි කියන්නේ අතේ මිටිම ලෝගන ඉන්නවා අන්තිම වලට ගෝලයට පාස් කරන්න. ඒකට තමයි ආචාර්ය මුට්ටි කියන්නේ. ඒතර ඒක බලාගෙන ඉන්නවා ගෝලියෝ තරංගයක්. අන්තිම මොහොතේ අවබෝධ විශේෂ දෙයක් තියෙනවා නම් කියාවි කියලා. ඒව මේකේ නෑ කියලා. බලන මොනතරම් මෙච්චර අංග සම්පූර්ණ මේ පුළුල් මනුෂ්‍යත්වයේ දිහා බලන්න ඕන නම් ඔබට බුදුරජාණන් වහන්සේ දිහා බලන්න ඕනේ. දිව්‍යත්වයේ දිහා බලන්න ඕන නම් ඔබට බුදුරජාණන් වහන්සේ දිහා බලන්න ඕනේ. බුද්ධත්වයේ දිහා බලන්න ඕන නම් ඒත් බුදුරජාණන් වහන්සේ දිහා බලන්න ඕනේ. මොකද හේතුව? ඒ සෑම ගුණයකින්ම සම්පූර්ණයි. ආශ්චර්ය මනුස්සෙදියා බලන්න ඕන ඒ බුදුරජාණන් වහන්සේදියා බලන්න තියෙන්නේ. අද්භූත මනුස්සෙදියා බලන්න ඕන ඒ බුදුරජාණන් වහන්සේදියා බලන්න තියෙන්නේ. ඊතරම්ම මේ උන්වහන්සේගේ ප්‍රඥාව, උන්වහන්සේගේ අවබෝධය, උන්වහන්සේගේ ආකල්ප සෑම දෙයක්ම හරි පුදුමාකාර පරිපූර්ණ එකක්. ඉතින් ඒ නිසා පින්වත්නි අපි දැන් බලමු මේ පටිච්චසම්පාදය තුළ බුදුරජාන් වහන්සේ පුදුම ලස්සනට දේශනා කළා මේ මේ පටිච්චසම්පාදය තුලින් අපි හිතපු නැති පැතිවලින් අපිට අපේ ජීවිතේ වටහා ගන්න සැලැස්ව. මොකද අපි හිතාගෙන හිටියේ අපි අපි බලමු මේ බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනා අපි මේවා කතාබස් කළේ නැත්තම් අදටත් අපි හිතාගෙන ඉන්නේ අපි ලෙඩ වෙනකොට අපි රෝගී වෙනකොට ආදී ජීවත් මැරෙනකොට අපි හිතන් ඉන්නේ මොකක් කියලාද? ආපල කියලා නේ. ග්‍රහපල කියලා අපි හිතන් ඉන්නේ නේ. බලන්න එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ කියන්නේ බෞද්ධ නාමයෙන් අපි හිටියේ අඳුරේ නෙමෙයිද? බෞද්ධ නාමයෙන් අපි හිටියේ මහා අන්ධකාරයක. මහා අන්ධකාරයක අපි හිටියේ. මේ අඳුරෙන් අපිට ගොඩ එන්න ලැබුණේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ දේශනා එකිනෙක එකිනෙක අපේ අතට ලැබෙන්න පටන් ගත්තට පස්සේ ඒ බුද්ධ දේශනාවලින් තමයි අපිට තේරුනේ නෑ නෑ නෑ මේ අපි ජීවිතේ මෙරි මෙරි යන්නේ අපි මේ ජරාවටපත් වී මෙරි මෙරි යන්නේ ඉපදීම නිසාමයි දැන් තමයි අපිට තේරෙන්නේ අපි ඉපදෙන්නේ භවේ නිසාමයි අපිට මේ භවයක් හැදුනේ උපාදාන නිසාමයි උපාදාන හැදුනේ තණ්හාව නිසාමයි තණ්හාව හැදුනේ විඳීම නිසාමයි විඳීම හැදුනේ ස්පර්ශය නිසාමයි එතන ඉඳලා අපි අලුත් විදිහේ ඉගෙන ගත්තාද මොකද්ද ස්පර්ශය හැදුනේ නාම රූප නිසා නාම රූප හැදුනේ විඥානය නිසා විඥානය හැදුනේ නාම රූප නිසා ඉතින් ඒකෙදි බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ උන්වහන්සේ ඒ ගැන විස්තර වශයෙන් විස්තර කරගෙන කරගෙන යද්දී උන්වහන්සේ අපිට අලුත් පැත්තක් හිතන්න දුන්නා. මොකද්ද? විඳීම නිසා හටගන්න තණ්හාව දෙආකාරයකින් වැඩ කරනවා. එකම විඳීම නිසා හටගන්න තණ්හාව දෙආකාරයකින් වැඩ කරනවා කොහොමද? තණ්හම් පටිච්ච පරිේෂණ. තණ්හාව නිසා සොයන්න පටන් ගන්නවා. පරිේෂණම් පටිච්ච ලාභය. සොයන්න පටන් ගත්තට පස්සේ හම්බ වෙනවා. ලාභම් පටිච්ච විනිච්ඡය. හම්බෙච්ච දේ ගැන විනිශ්චය කරනවා. විනිශ්චයම් පටිච්ච චන්ද්‍රාගෝ. ඒ විනිශ්චය නිසා චන්ද්‍රාගය තියෙනවා. චන්ද්‍රාගම් පටිච්ච අජ්ජෝසාන. ඒ චන්ද්‍රාගය නිසා ඒකෙහි හිත බැස ගන්නවා. අජ්ජෝසානම් පටිච්ච පරිග්ගහෝ. ඒ බැස ගන්න නිසා ඒක ආසාවෙන් වැළඳ ගන්නවා. පරිග්ගහම් පටිච්ච මච්චරිය. ඊට පස්සේ ඒ නිසා මසුරුකම හට ගන්නවා. මච්චරයෙන් පටිච්ච ආරක්කු. උන් නැති වෙනවා හිතට පරිස්සම් කරන්න ඕන කියලා අදහස. ආරක්කම් පටි එතන ඉඳලා යාගේ ජීවිතය අරුබුදයක් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ තණ්හාව පැත්තෙන් යන ගමන වෙනම සසරේ සකස් වෙනවා වෙනම අර්බුදයක සකස් වෙනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ නාම රූපයි විඥානයේ එකිනෙකට උපකාරී වෙලා තියෙන හැටි උන්වහන්සේ දේශනා කළා මේකෙදි ස්පර්ශයට නාම රූප උපකාරී වෙන හැටි. ස්පර්ශය හැදෙනවා හැදෙනවා කියලා අහනවා නාමකායේ පටික සම්පස්ස හෝ රූපක අධිවතන සම්පස්ස නැත්තම්. ස්පර්ශයට හේතුව නාම රූපය කියනවා. ඊට පස්සේ නාම රූප ගැන විස්තර කරන විඥානයක් මව කුසක බැසගත්තොත් බැසගත්තේ නැත්තම් නාම රූප විඥානයත් තුළ මව කුසක වැඩෙනවද කියලා අහනවා. විඥානයේ මව කුසක බැසගෙන ඒක චුත වුණොත් ඒත් නාම රූප වැඩෙනවද කියලා අහනවා. ඊළඟට අහනවා පොඩි දරුවන්ගේ විඥානේ සිදී ගියොත් ඒගොල්ලෝ ලොකු මහත් වේවිද කියලා අහනවා. නෑ කියනවා. ඊළඟට අහනවා නාම රූපයේ කෙරෙහි නාම රූපයේ තුල විඥානේ පීඩක් නැත්තම් අනාගතයේදී ජාති ජරා මරණ තියනවද කියලා අහනවා. නෑ කියනවා. ඉතින් මේකෙන් තේරුම් ගන්න ඒ කියන විඥානේ නාම රූපයන්ගේ පිහිටනවා. නාම රූප විඥානේ පිහිටගෙන වැඩෙනවා. එතකොට මේකෙන් පිට යන්නේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා එකිනෙකාට උපකාරේ තමයි මේකේ තියෙන්නේ. එතකොට මේ අපි මේ විදිහට මේක තේරුම් අරගෙන අපි මේ ප්‍රත්‍ය ඒ කියන්නේ ජරා මරණ ඊළඟට එන ජරා මරණ ශෝක වල ඔක්කොම තියෙනවා. ඉක්මක් නිසාද ඉපදීම. ඊළඟට ඉපදීමක් නිසාද භවය. භවය තුනීමක් නිසාද උපාදාන. උපාදාන ඇතිනේ මක් නිසාද? තණ්හාව. තණ්හාව ඇතිනේ මක් නිසාද? විඳීම. විඳීම ඇතිනේ මක් නිසාද? ස්පර්ශය. ස්පර්ශය ඇතිනේ මක් නිසාද? නාම රූප. නාම රූපය ඇතිනේ විඥානය නිසා. විඥානය ඇතිනේ මේ එකක් එකක් ගානේ මේ වේ අනිත්‍ය විමසන්න ඕනේ. එකක් එකක් ගානේ ඒවේ අනිත්‍ය විමසන්න ඕනේ. ඒ අනිත්‍ය විමසීමෙන් තමයි අපිට මේ අනිත්‍ය වූ වැඩපිළිවෙලක් තමයි එකිනෙකට ප්‍රත්‍ය වෙමින් පවතින්නේ කියලා සක්කාදිට්ඨි නිරුද්ධ වෙන්න මාර්ගය හැදෙන්නේ. මොකද අපේ ජීවිතවල බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා අපි බැඳිලා ඉන්නවා අර මේ කවුද වේපචිත්ති අසුරයා බැඳුනා වගේ අපි බැඳිලා වේපචිත්ති අසුරයා බැඳුනේ පහකින්නේ අපි 10කින් බැඳිලා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. ඉතින් මේ සියල්ල සිඳමිද දාන්න පුළුවන් හැකියාව තියෙන්නේ කාලේ මත නෙවෙයි. මං කියන කාලේ හොයන්න ඕනේ නැහැ කියලා අපි යෝනිසෝ මනසිකාරයේ මතයි. ඒ කියන්නේ සමහර අවස්ථාවල අපි ඒ බොහෝ අවස්ථාවල අපිට වෙන්නේ අපේ ජීවිතේ අපිට කෙලෙස් හැත ගන්නකට අපිට සිද්ධ වෙන්නේ වීරිය ඇති වෙන එක නෙමෙයි. මොකද්ද වෙන්නේ? කඩාගෙන වැටෙන එක. එක රහතන් වහන්සේ නමක් රහත් වෙලා නැහැ. උන්වහන්සේ ගියා මේ සොහොනට ගියා අසිබේ වඩන්න ආරමුණක් ගන්න. අසිබඩන් ආරමුණක් ගන්න ගියපු වෙලාවේ දැක්ක මලකුණක් තියෙන උඩි බැල්ලි වැටිලා. පණුව ගහනවා. දැන් පණුව ගහනවා ඇස් සිදිමිලා මස් වහනවා කටින් සරුව වැක්කෙනවා ඇඟපත ඉදිමිලා ඇඟ පුපුරලා මේ මේ ස්වාමීන් වහන්සේට රාගය හටගත්තා. රාගය හටගත්තාම වෙන කෙනෙකුට ඇති වෙන්නේ මොකද්ද? තමන්ගේ ජීවිතේ කඩාගෙන වැටෙනවා. අනේ මට මේ ජරාවට රාගය හටගත්තා කියලා. මේ ස්වාමීන් වහන්සේට මේ රාගය හටගත්තාම හිතන්න ගත්තා. මොකද හිතන්න ගත්තේ? මේ සරාගී මිනිස්සෙක් පවා මේ දැක්කට පස්සේ පිළිකුල් කළ කාර්ල කෙල ගහලා යනවා. ඒ බඳු කුණු වීගෙන යන මලකුණක් දැකලා නේද මට මේ ආන්‍ය කලකිරුණ කෙලස් ගැන. අන්න. හරිදී වුණා. මොකද වුනේ? අනේ මට රාගේ හැටගත්තා කියලා අනේ පීඩාව කී දඟලන්න ගත්තේ නැහැ. මොකද්ද කළේ? කලකිරුණ මේ හිත මෙවැනි ආකාරයේ පිරිහී යන කැලිසුන්ගෙන් යුක්තයිද? ඒක තියෙනවා ඊට පස්සේ අනිත් පැත්තට හැරිලා පැත්තකින් වාඩි වුණා කියනවා. මට ගියේ බතක් කිදින කාලේ කියනවා. බතක් කිදින කාලේ කියන්නේ බතක් කිදින්න කොච්චර යනවද? පොඩි වෙලාවක් පැය භාගයක් වගේ කාලයක්. අරහත්ත්වයට පත් වෙලාවන් නැගිට්ටි කියනවා. බලන්න එතකොට පැය භාගයක් ඇතුළත යාගේ ජීවිතේ බතක් කිදින කාලෙකදී වෙනස් වෙනවා. එහෙමනම් සමහරට අපිට මේ ගොරෝසුවට මහ භයානක විදිහට ඇතිවෙන හිතේ කෙලෙස් ඇති වුනහම සමහරට හිතන අපිට මේ ඇති වෙන කෙලෙස් නම් අපිට කවදා නැති කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා. නමුත් ඊළඟ මොහොතේ ඒක නැති වෙලා යනවා හරියට වෙනෙහි ගලාන. මොකද හේතුව මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ අපේ යෝනිසෝ මනසිකාරයෙන් මත. නුවණින් මෙනෙහි කිරීම මත. ඒ නුවණින් මෙනෙහි කරන දක්ෂ කෙනාටමයි මේක විවෘත වෙන්නේ. නුවණින් මෙනෙහි කරන්න දක්ෂ වෙන්නේ කොහොමද කියන එක අපිට කියන්න බෑ. දැන් අර කවුද මෙයා වගේ? කුණ්ඩල කේසී වගේ. දැන් කුණ්ඩල කේසීගේ බලන්න නුවණින් මෙනෙහි කරන්න යාට පුළුවන්ද කියලාවත් එයා දැනගෙන හිටියේ නෑ. ඇයි මහා මොට්ට කෙල්ලෙක් නේ කාලේ? ඇයි අර හොරා දැකලා මොකද කිව්වේ? හොරාම ඕනේ කිව්වේ. ඊරෝසේ මොකද උනේ දෙමව්පියන්ට? හොරෙන් අල්ලස් දීලා අර හොරා බේරලා බාන්දලා දුන්නා. හොරා බඳපු වෙලාවෙ ඉඳලා මොකද හිතන්නේ? අර කනකර ටික ඔක්කොම ඌර ගන්නමයි හිතන විතර හොරා පැලෑන් එකක් ගැහුවා. මොකද්ද කළේ? ආ කිව්වා බාරයක් ඔප්පු කරන්න තියෙනවා. යන් සොඳුරියේ කිව්වා. ඇයි දැන් මේ මං කුණ්ඩල කීසි දැන් මේ හොරාට වසඟ වෙලා නේ ඉන්නේ? හා කිව්වා. ඊට පස්සේ ඔක්කොම රත්තරන් වටු විතරක් පිටත් වුණා දැන් කන්දියම්. කොහොම හරි ඉතින් පිරිස මග ඇරලා කාන්ද මුදුනට ගියා. ගියාට පස්සේ කොණ්ඩලගේ තිරෝරා මොකද කිව්වේ? ආ තිගෙයි මගේ දීගයක් නැත. තිගෙන් පළක් මට නැත. මට පළ තිබෙන්නේ තිගෙන් නෙවෙයි තී පළන් ආභරණ වලින් කිව්වා. කියලා කිව්ව ගලවාපිය කිව්වා. දැන් මේ ආභරණ ටික. ගලවුවා. ඉතින් කොණ්ඩලකේ හිතන්නේ නැත්තේ ගලවට පස්සේ යන්න දෙයි කියලා. යන්න දුන්නේ මොකද්ද කිව්වේ? මන්ති මරණ කිව්වා. දැන් කතාබස් කරලා බේරන්නේ අන්න මොළේ. අන්න එතනදී මොළේ පෑදුනා. මොළේ පෑදුනානේ කුණ්ඩලකේ සිට. මොළේ පෑදිලා හි අපිට හිතා ගන්නත් බෑ ඒ ක්ෂණික මොළේ. නුවණ. කුණ්ඩලකේසී කිව්වා දැන් මේක එකම බේරිලා තියෙන්නේ මම ඉස්සර වෙන එක. එතන ඉස්සර වෙන්න මොළේ පහද ගන්න එපානේ. බලන්න මේ අවස්ථානුකූල ප්‍රඥාව කියන්නේ. ඊට පස්සේ කෙලින්ම කිව්වා අනේ ස්වාමීනි මම මේ කවුරු වුණත් ඔබ ඔබ මං හොරෙක් කියලා පිළිගන්නේ නැහැ කිව්වා. ඔබ තවමත් මගේ ස්වාමියා. ඒ නිසා මම ඔබ ඔබට මම යම් ආදරයක් කළා නම් ඒ ආදරේ මට මේ මැරෙන්න ඉස්සෙල්ලා මට ඒක දක්වන්න ඕනේ කියලා. කියලා මොකද කළේ? කිව්වා මට අවසර දෙන්න තුන් යලක්. ඔබ වටේ පැදකුණු කරලා ඔබ ආදරෙන් වැළඳ ගන්න මට අවසර දෙන්න කිව්වා. ඉතින් හර හොරාට හිතුණා අනේ මෝඩ ගෑණි. දැන් මම මෙච්චර දේ තූර ගනිද්දි හිස්සු මේකට කියලා. ඊට පස්සේ මොකද වුනේ? මේ හා හොඳයි කිව්වා ඉතින් ඔබේ කැමැත්තනේ මෝඩි. එක වටයක් ගියා. ඒතර විශ්වාසය ඇති වෙනවා හරි. දෙවෙනි වටේ ගියා. තුන්වෙනි වටේ යන්න කලින් පිටිපස්සට ගිහිල්ලා පුල්ලුවන් තරම් වීරිය දාලා තල්ලු කළා පල්ල කියලා. එතනදී దేవතාවියක් කුණ්ඩලී කුණ්ඩලකේ ඉස්සරහා පෙනී හිටියා. හැමතිස්සෙම මොළේ තියෙන්නේ පිරිමින්ට නෙමෙයි කිව්වා. කාන්තාවන්ට මොළේ තියෙනවා කිව්වා. දෙවියන් ප්‍රශංසා කළා. ඊටවසේ තමයි කුණ්ඩලකේසී එතනින් බහැලා කලීම තාපසාරාමයකට ගියේ. ඉතින් මේ නිසා වාද 1000ක් ඉගෙනගෙන රණ්ඩු වාද කර කර ගියේනේ. මේ නිසා නමුත් බලන්න අර සාරිපුත්ත මහ රහතන් වහන්සේ මුණ ගැහුණා. කොහොම ධර්ම මාර්ගයට ආවා. ප්‍රඥාව මේ ලෝකේ ප්‍රඥාව කියන එක ගන්න තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ යෝනිසෝ මනසිකාරය දෙන කෙනාට විතරයි. අනිත් කෙනාට ප්‍රඥාවක් ගන්න බෑ. ඉතින් මේ නිසා අපිට නෝනින් මෙනෙහි කරන්න පුළුවන් නම් අපේ ජීවිතවල ඒක විශාල ලාභයක්. සමහරට අපි දන්නේ නැහැ අපිට ඒක තියෙනවා කියලා. දැන් කිසాగෝතිමි දැනගෙන හිටියද කිසాగෝතිමිට නෝනින් මෙනෙහි කරන්න පුළුවන් කියලා. පටාචාර දැනගෙන හිටියද පටාචාර නෝනින් මෙනෙහි කරන්න පුළුවන් කියලා. අඟුලිමාන දැනගෙන හිටියද අඟුලිමාට නෝනින් මෙනෙහි කරන්න පුළුවන් කියලා. අර චූටි සූපාක දැනගෙන හිටියද යාට නෝනේ මොන මෙනේ කරන්න පුළුවන් කියලා. ඒක ගාතාවක් 6 මාසයක් පාඩම් කරන්නේ බැරුව හිටව චූලපන්තක දැනගෙන හිටියද යාට නෝනේ මෙනේ කරන්න පුළුවන් කියලා. මේ නිසා මේ නුවණින් මෙනෙහි කරනවා කියන එක මේ Taman බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන කල්පනා කරන එකට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා අන්න හඳුනගන්න නුවණින් මෙනෙහි වෙනවා කියලා. ප්‍රශ්න ඇති වෙනවා නම් මෙනෙහි කරන ක්‍රමේ දෝෂයක්. අයි හරියට නෝනෙන් මෙනෙහි කරා නම් ඇති වෙන්න ඕනේ ප්‍රශ්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අයි මොකද හේතුව? සෝතාපට්ටි දැන් සෝවාන් වීම පිණිස උමනා කරනවා ප්‍රධාන කරුණු දෙකක්. මොකක්ද? සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි. සද්ධර්ම ශ්‍රවණය තුලින් යෝනිසෝ මනසිකාරය යෙදෙනකොට මොකද වෙන්නේ? එයාට බුදුරජාණන් වහන්සේ ක්‍රියාවෙච්ච ප්‍රසාදය ඇති වෙන්න ඕනේ. ධර්මයේ ක්‍රියාවෙච්ච ප්‍රසාදය ඇති වෙන්න ඕනේ. ශ්‍රාවක සංඝයා කරේ අවිච්ඡ ප්‍රසාදය ඇති වෙන්න ඕනේ සීලේ පිළිටන්න ඕනේ මේ ටික සිද්ධ වෙනවා නම් නෝනේ මෙනෙහි කරලා නෝනේ මෙනෙහි කරද්දි මෙනෙහි කරද්දි බැල්වට ආරන් ගොඩාක් එනවා නම් ප්‍රශ්න හැටියට නෝනේ මෙනෙහි කිරීමක් කළා නැහැ ආන්නිම ඒක හඳුනා ගන්න තියෙනවා ඒ නිසා අපිට යෝනිසු මානසිකාරයේ යෙදෙමින් මනාකොට මේ පටිච්චසමුප්පාද ධර්මයන් සිහි කරගෙන මේ ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට අප සියලු දෙනාට වාසනාව ලැබේවා සාදු සාදු සා